මාළුවෝ කපනකොට උන්ගේ පිට අයින් කරන්න ඕනේ ඒක තිත් වෙනවා වගේ මේ ආහාර ගන්නකොට මේ ටික අයින් කරන්නයි කියලා තියෙනවා නැත්නම් ඕක নানা ආකාර ලෙඩ රෝග ඇති කරනවා වගේ ආහාර ගන්නකොට පහතබ්බ දුරුකල යුතු කාරණා හතරක් කියලා කියනවා. චත්තාරෝ ඕඝා මේ සංසාර පුරුදු නිසා මොන වැඩක් කරන්න ගියත් අපිට ඒ උරුලය ගති නැත්නම් උරුම ගති එහෙම නැත්නම් සංසාර ගති එහෙම නැත්නම් ඇබ්බැහි වගේක් අපේ වැඩට රිංගනවා. ඒ නිසා අපි ඇඟට නොදැනීම සංසාරයට බැඳෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ කබලින්කාර ආහාර ගන්නකොට පස්ස ආහාර ගන්නකොට මනෝ සංචේතන ආහාර ගන්නකොට විඥාන ආහාර ගන්නකොට ඒ තොගේ ඇස්සේ මේ ඕගයෝ එහෙම නැත්නම් ආශ්‍රවයෝ මෝදු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නොදැන කෑවොත් දිගින් දිගටම දිගින් දිගට අපි සංසාරයේ කලුත්වෙන් වඩ වඩ ඇඟටත් නොදැන කර්ම රස කිරීමක් කරනවා. ඒතර මේ ආහාර ගන්න වෙලාවේදී මෙන්න මේ කොටස් අයින් කරලා ගත්තොත් ඒකේ විස කොටස, ඒකේ තියෙන නපුර අයින් කරන්න පුළුවන් වගේ හතර ආහාර ගන්න වෙලාවේදී සතිමත් වෙලා කබලින්කාර ආහාර ගන්න කියලා කියන මේ කැබලි කොට ගන්න ආහාර ගන්න වෙලාවේදී කාමෝගය නැත්නම් කාමාශාව හැම වෙලාවෙදීම ඒ කැමත් එක්ක එකතු වෙනවා. ඒ නිසා ඒකෙදී ඒ කැමෙදී ඇති වෙන ඒ කාම ඕගය සමන කාම ආශාවට වැඩිය බොහොම සියුම් ඒක දැකගෙන මෙන්න මේ මේ විදිහටයි මේ ආහාර ගන්න ටිකේදී අපි සංසාරේ බෝ කරන්න කියලා දන්නවනම් ඒ ආහාර ගැනීම හරහාම නිවනට මාර්ගය සකස් කර ගන්නත් පුළුවන් මත්තර කර්ම රැස්න වෙන්න කටයුතු කරන්නත් පුළුවන් ඒක නිසා බුදුරජාණන් වහන්සේ ආහාරං නිසාය ආහාරං පජහත කියන ක්‍රමය අපට පෙන්ලා දීලා තියෙන එක ඉතාමත්ම විප්ලවීය ක්‍රමයක් ඒක ඊටාත්ම කට්ටක් අයින් කරන කට්ටක් ගන්නවා වගේ. ඇඟේ කට්ටක් කනිච්චාම අපි ඒක ඊට වැඩි සියුම් කට්ටකින් අරන් දානවා. කාණ්ඩ වතුර බින්දුවක් ගියාම තව වතුර බින්දුවක් දාලා තමයි වතුර බින්දුව අයින් කරන්නේ. ඇඟ පිච්චිච්චාම පිච්චිච්ච තෙල් දාලා තමයි පිච්චිච්ච එක තනිප කරන්නේ. ආන්නේ වගේ මේ ආහාරයෙන් ආහාරය ආහාර නිසා ආහාරය උපයෝගී කරගෙන ආහාරය අයින් කිරීමේ ක්‍රමයක් බුදුරජාණන් අපට දේශනා කරනවා. එතකොට මේ ආහාරය නිසා කාම ඕගය මේ කාම සැඬ වතුර ඇතුළට නොවන ක්‍රමයක් බුදුරජාණන්සේ දේශනා කරනවා. එසා කාම නොගෙන කැම නොගෙන සිටීම නෙවෙයි කැම පිළිබඳ සංවරය කියලා කියන්නේ කැම පිළිබඳ තියෙන මේ කාමය අයින් කරලා කැම ගන්න නිසා බුදුරජාණන්සේ රස ධාතු පටිසංවේදී කියනවා. රස ධාතු රාග පටිසංවේදී නැහැ. නැත්තම් බුදුරජාණන්සේ රසය රස ධාතු අපි වගේම බුද්ධි විඳිනවා. මේ රොටි කෑල්ලක්, මේ ආප කෑල්ලක්, මේ බත් ටිකක්, මේ මුං ඇටියක් කියලා හොඳටම රස ධාතු නැසන් රස ධාතු රාග සංවේදී නැහැ. උන්වහන්සේ කනකොට ඒකට රාග සංවේදීකමක් නැහැ. ඒක නිසා රාගය අයින් කළා අපි වගේම රස විඳිනවා. මේක අමාරුයි. ඒක මොකද අපි කෑමට ලොල් ගතිය දක්වන නිසා ඒක නිසා කැප දෙහිද ලොල් නැතිව ගන්න කන්න පිටක් පාසා මේ පටිසංකා යෝනිසෝ පින්නපාතම් පටිසේවාමි කියලා තියෙන විදිහට එළඹ සිට සිහියෙන් යුක්තව මම මේ බත් පිට වළඳන්නේ මේක ජවයේ පිණිස නෙවෙයි මදේ පිණිස නෙවෙයි ආදි වශයෙන් ගන්න කන්න පිටක් මේ පාසා ප්‍රතිවීක්ෂා කරනවන මෙනෙහි කරනවන ඒ ගත්තට පස්සේ වුණත් ඒ බත් පිටේ තියෙන්නේ හුදු ධාතු මාත්‍රයයි ධාතු මාත්‍රාව පමණයි ඒ ආහාරයේ සත්වයක් නැහැ ජීවියෙක් නැහැ නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ ඔය සත්ව ජීවිත භවෙන් ශූන්‍යයි ඒක තදුප බුඤ්ජකෝච පුද්ගලෝ මේ ආහාර ගන්නවෝ මමත් ධාතු මාත්‍ර පමණයි නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ ඒ නිසා ඒ ආහාරයේ මේ ධාතු කොට මේ ධාතු කොට මිස්සෙනවා විතරයි කියන වගේ පිටක් පිටක් පාසා මෙනෙහි කරන්න ගත්තොත් ඒ කෙනාට ආහාරය පිළිබඳ කවදාකවත් නොතිබිච්ච අවබෝධය ඇතිවීම හරහා ඒ කිනාට මෙහෙම මෙනෙහි නොකරමින් ආහාර ගැනීම නිසා මතුවෙන්න ඉඩ තියෙන ගොඩාක් කෙලෙස් මෙනෙහි කරමින් ආහාර ගැනීම නිසා නොකිරීමේ දක්ෂකම Tamanටම පුරුදු වෙන්න පුළුවන් වෙනවා. එතකොට කියනවා ආහාරය නිසාම ආහාරයෙන් වෙන්වීමේ ක්‍රමයක් බුදුජානනාසේ දේශනා කරනවා. ඒක මේම නැවතත් මම කියනවා ආහාර නොගෙන සිටීමෙන් නෙවෙයි. සිද්ධාර්ථ තාපස දුෂ්කරක්‍රියා කරන කාලේ ආහාර නොගෙන සිටීමෙන් උත්සාහ කරා හරි ගියේ නැහැ. හිතුවා මේ පින්නපාතේ කරනෙල පොඩ්ඩක් පින්නපාත කරනෙල පස්සේ ගහක් මුල වාඩි වුණා පවත්ත බල බෝජී කියලා කියනවා ගහේ හේවනලට වැටි කොලාතු ඉති සේරම කනවා ඉන්හැට මොනක් කන්නේ කියලා. අන්න එහෙම කළා අඩු කරලා අඩු කරලා අඩු කරලා මේ බඩ පොත්ත පපුවට මේ පිටපොත්තට ඇලෙනකම් දුෂ්කර ක්‍රියා කර ආහාර නොගැනීමෙන් මේ කාම ඕගේ නතර කරා. ඒක කරන්න බෑ. ඊට පස්සේ තමයි මධ්‍යම ප්‍රතිපදාට ගියේ. අවුරුදු 29ක් එනකම් රාජභෝජන වළඳලා බැලුවා. ඒ හරියෙත් නෑ. අවුරුදු 6ක් කිසිවක් නොකා ඉඳලා බැලුවා. ඒ හරියෙත් නෑ. ඒ නිසා ඕගයක් කාමෝගය ඇති නොවන විදිහට ආහාර පරිභෝග කරනවා කියන එක දෙක අතර ආහාරයක් ගන්න වෙලාවේ හැම වෙලාවෙදී මේක රස තෘෂ්ණාවෙන් තොරව ආහාර ගැනීම හරහා ඒ කෙනාට ආහාරයේ විස කපලා පැවැත්ම සඳහා ඒ කියන්නේ Brahmacharya අනුග්‍රහය. අපි මේ කරගෙන යන Brahmacharyaට අනුග්‍රහය පිණිස පමණයි ආහාර ගන්නේ. මේ Jave වඩන්නවත්, මදේ වඩන්නවත්, මල්ලෝ පොරල්ලන්නවත්, රූප සුන්දරි තරඟයකට යන්නවත්, රූප සුන්දරා තරඟයට යන්නවත් නෙවෙයි කියලා පිට පිට මෙනෙහි කරන්න පුළුවන් ඒකම කෙනෙකුට නිවන් පෙතක් බාටපත් වෙනවා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙකුට පස්ස ආහාරය, ස්පර්ශ කරන ආහාරය ස්පර්ශ කරන කරන වේලාවක ඇහැට රූප, කනට ශබ්ද ආදි වශයෙන් දැක ගන්න පුළුවන් වුණොත් එහිදී ඒ කෙනා මේ මේ රූපයේ දකින්නත් තව රූපයක් නොදකින්නත් නැත්නම් මේ රූප ශබ්ද ගන්ධ රස ගොඩක් තියෙද්දි මේ මේ සද්දේ විතරක් අහන්න ඒ වෙලාවේදී අනික නොකරනවත් ඒ තමන්ගේ ස්පර්ශය මොන ක්‍රමයකද මේ මොන න්‍යාය පත්‍රයද මේ වැඩ කරන්න කියලා බැලුවොත් යාට පේන්න පටන් අර ගන්නවා ඒවා මේ භාවනා කරන කෙනෙක්ගේ බැලුවොත් කාමේ ඕලාරික ආහාර කාම සංඥාව ඇති කරනා වගේම ස්පර්ශය ස්පර්ශ තුනී කරන තුනී කරන යනකොට විශේෂයෙන්ම ඒක විවිධ රූප භව අරූප භව සඳහා ඇදෙන හැටි යෝගාවචරයාගේ භාවනා විස්තරවල හරියට විස්තර කරනවා නම් එක එක එක එක අරගෙන පෙන්වන්න පුළුවන් උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ පුද්ගලයා ආස් අපි අරමුණේ හිත හිත ඕලාස්වාස් ප්‍රසවාසයේ හිත තියලා නැත්නම් වමේ දකුණේ හිත තියලා ඒක භාවනා කරලා කරලා කරලා ඒක ගෙවෙන්න ඒක ක්ෂය වෙන පැත්තට වැයෙන පැත්තට යනකොට හිත කොච්චරක් රූප හදාගෙන බලනවද කියන එක. ඒක හරි පුදුමාකාර ක්‍රියාවලියක් තියෙන්නේ මෙතෙක් කල් අපි ජීවිතේ පුරාවට හිතට මදි නොකියන්න ස්පර්ශ දුන්නා. භාවනාදී අපි බොහෝමත්ම ක්‍රමිකව ඉතාමත්ම සූක්ෂමව ස්පර්ශ අඩු කළා දාන. අඩු කළ දැම්මට පස්සේ ඒ භවගාමි හිත ඒ අඩුව පරිමහින්ද හිතෙන් රූප හදලා බලනවා. Tamanda පේන්න පටන් ගන්නවා සමහර කෙනෙකුට ආලෝක පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අන්ධකාර පේන්න පටන් අර තව සමහරකට සද්ද ඇහෙන්න පටන් අර හොඳටම දන්නවා ඒක මේ බාහිරේ තියෙන සද්දයක් නෙවෙයි නමුත් නෑ කියන්න බැරි විදිහට 아무තු සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ගන්ධ රස දෙක අඩුයි. නමුත් පහස දැනෙනවා ඇඟ නලියනවා, කම්පණිනවා, ඉදිරියට නැමෙනවා, පස්සට නැමෙනවා, තැහැල්ලු වෙනවා, බර වෙනවා, සීතල වෙනවා, උණුසුම් වෙනවා කියලා කයේ විවිධාකාර පහසෙන්න පටන් අර ගන්නවා. හිතටත් විවිධාකාර විවිධ හීන ප්‍රාර්ථනා පැතු එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට තේරෙනවා මේ ස්පර්ශය පිටින් නොලැබුණොත් හිතින් හදාගෙන ඒ මැත්තේ අපි හදාගත්ත හීන ලෝකයක තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒක එනකොට හරි සැකයක් එනවා යෝගාවචරයට. මේක ප්‍රත්‍යක්ෂ කළහක්ක්ද සංකල්පයක්ද මේක මම කරපු එකක්ද නැත්නම් මට ඇයි මෙහෙම ලකුණු ඇයි මෙහෙම නිමිති මට පේන්නේ මේකේ මොන හරි දේවතූප සංවහරයක්ද මේ දෙයියෝ ඇවිල්ලා මට ඉස්සරහට වෙන්න තියෙන දෙයක් කියනවාද නැත්නම් මේ භාවනාවේ දියුණුවද පසරේ යමද කියලා තෝරගන්න බෑ ඒ තරමටම මේ ස්පර්ශය හදාගෙන තමන්ට අවශ්‍ය දේ හදාගෙන බලන එක දිහා බලනකොට ඒ අර ගොරෝසු ගොරෝසු ස්පර්ශ අඩුවෙන් අඩුවෙන් තමයි මේ විදියට සියුම් සියුම් ස්පර්ශ නිකන් අඩ නිින්ද වගේ නැත්නම් අඩ හීනෙක වගේ ඉඳගෙන එන්න පටන් ගන්නවා. එතකොට පේනවා මේ ස්පර්ශයෝ මේ කාමාසව නැත්නම් භවාසව හදා ගන්නවා මේ පැවැත්මක් වැඩි කරගෙන යන්නට අමුද්‍රව්‍ය නැත්නම් එයා අමුද්‍රව්‍ය හදාගෙන හරි කරගෙන යනවා. ඒකට නිදර්ශන වශයෙන් කියනවා අපි දිගටම සංගරාවක් මුද්‍රණය කරනවා ගත්තොත් මාස 3න් 3ට එනනම් මාසෙන් මාසෙට අපිට මේ සැරේ පළ කරන්න ලිපි නැත්තම් අපි කොහෙන් හරි පරණ එකක් හරි දාලා අපි සංගරාව ගරගෙන යන්න eBay. එතකොට අපි ඒක පුරෝණ ක්‍රමයක් තියෙනවා. ඒ වගේ තමයි අපිට ස්පර්ශෝ පිටින් නේනකොට ඇතුලෙන් හදාගෙන බලනවා. මේ හදාගෙන බලන ස්පර්ශය උඟ දෙනකොට හිතෙන්නේ මේ මට කවුරු කරපු දෙයක්. එහෙනම් නිමිත්තක් දෙනවා. එහෙම නැත්නම් මට පෙර වෙන්න තියෙන එකක් කරනවා කියලා අර හදාගත්ත ස්පර්ශයම අරගෙන පුදුමාකාර කතන්දර ගොතනවා. පුදුමාකාර බය හෙලවන දේවල් පේන්න පටන් ගන්නවා, හිතන්න පටන් ගන්නවා. ඉතින් කමඨාන් සුද්ධ කරන්න ගියාම හුඟක් වෙලාවට ඒ ස්පර්ශය හිතින් හිතාගත් එකක්ද පිටින් ඇතුළට ආපු එකක්ද කියලා වෙන් කරලා අඳුර ගන්න බැරි කම නිසායි මේක සිද්ධ වෙන්නේ වෙන් කරන්න පුළුවන් වුණත් ඒ යෝගාචර දැනගත්තත් මේක හිතින් හැදිලා ඉන්නේ කියලා යෝගාචර කවදා බලාපොරොත්තු වෙච්ච දෙයක් නොවෙන නිසා මේකෙන් භාවනා ඉදිරියට යන ගමනේදී විශාල සැක වගේක් බය වගේක් අනිශ්චිතතාව වගේක් ඇති වෙනවා. මේවට කියනවා ධම්මෝද්ධච්ච කියලා. ධර්මයේම භාවනාවේම යනකොට ඇතුළතින් පහළ වෙන්නා වූ උද්දච්ච. උද්දච්ච කියන්නේ ඇවිසිලි වගේ. ඉතින් මේවට විදර්ශනා උපක්ලේශ කියලාත් කියනවා. ඉතින් මේ සාමාන්‍ය ලෝකේ අපි ඇහැට මුලිච්ච වෙන රූපත් ඒගොම හිතින් හදාන බලන මේ රූපවලත් මේකේ තියෙන ඒ ෂට මායාවි ගති දිහා බලනකොට බුදුරජාන් වහන්සේ වුණා හෙලි දක්වලා තියෙන හැටි දිහා බලනකොට පේනවා මේ යෝගාවචරය මැරෙන්න ඉස්සලා මේ ජීවිතේ ඉඳද්දිම මේ මනස කරන গুপ্ত ක්‍රියා මනස කරන මේ වංචනික ක්‍රියා මේ ෂට ගති නිකන් ඇද්දවලා ඒව නිකන් එළියට අරගෙන පෙන්නලා යෝගාවචරයට මරණ මොහොත වෙනකොට නිසක ගතියක් ඇති කරලා දෙනවා. ඒ වගේ උපක්ලේශ 10ක් අපේ තේරවාද ශාසනය අඳුනගෙන තියෙනවා. ඒක ගොඩාක් වෙලාට රූප වේදනා දෙකට තමයි සාපේක්ෂව දක්වලා තියෙන්නේ. ඉතින් ඒ භාවනා කරන කරන යනකොට ඒ අතරමඟදී භාන සාර්ථකත්වයේ හරුව තමයි මේක සිද්ධ වෙන්නේ. නමුත් මේ ස්පර්ශ කරන දේ හිතින් හදාගත්ත මේ ස්පර්ශ නිසා යෝගාවචර ගමන පැත්තක තියලා මේ දකින බලිකෝලම් බල බල ගත කරනවා. ඊට පස්සේ දැන් යෝගාවචරට දන්නේ මේක ගමනට සුබ නිමිත්තක්ද නැත්නම් ගමන වළක්වන්න ආපු බහුරූකෝලමක්ද මේ නර නාටකවද්ද කියලා දන්නේ නැතුව මුගාවක් වෙලාවට කරන්නේ මේක දිනුවට ලකුණක් කියලා හිතන එක තමයි. ඒ නිසා හුඟක් වෙලාවට ඒව දැක්කට ඒ යෝගාවචරයා කමඨහන් වார்த்தාවට ඇතුල් කරන්නේත් නැහැ. එයා හිතනවා මේ මගේ විශේෂ මට විතරක් සලකලා කරපු විශේෂ සලකිල්ලක් වෙන්න ඇති කියලා දෙයියෝ දුන්නා වගේ කියලා මේ කාරණා භාවනා අභිවෘද්ධිය විදියට ගන්නවා. ඉතින් අභිවෘද්ධියක් නොවන්නේත් නොවේයි. අභිවෘද්ධියක් තමයි මේක මේ විදිහට විශේෂ සලකන්න ගිය ගමන්ම මාන්නේ වැඩෙනවා. මේ මේකට විශේෂ සලකන්න ගිය ගමන් මම යා ලොකු වෙලා පේනවා. මේ පේන දේවල් වලට ආස කරනවා. එතකොට මේ ධර්මයේ භාවනා කරගෙන යනකොට මේ ඉදිරියට පහළ වෙන්නා වූ දේවල් විදර්ශනා උපක්ලේශ වශයෙන් හඳුනා ගැනීම නිසා ඒ යෝගාවචරය එක තැන කරකවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට හරිය වැදගත් වෙනවා මේ ධම්මුද්දච්ච විග්ගහිත මානස කියලා බුදුරජාන් වහන්සේ පෙන්නලා දීපු හතරවෙනි භාවනා ක්‍රමයක් තියෙනවා. ඒක බහුසුතතාවයේ සඳහා මතක තියාගත්තොත් අපිට බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙනවා සමතෙන් පටන් ගන්න විපස්සනාවට යන ක්‍රමය කියලා සමත පූර්වංගම සමතේ පෙරටු කරගත් විපස්සනාව. ආයතින විපස්සනා පූර්වංගම සමතේ පටන් ගන්නකොට විපස්සනායෙන් පටන් අරගෙන පස්සේ කැමැති වෙලාවකට තමයි අනිකුත් ධ්‍යාන භාවනා කරගන්න පුළුවන් ක්‍රමිකුත් තියෙනවා. ඊට පස්සේ යුගනද්ද භාවනාව කියලා එකක් තියෙනවා. සමතයයි විපස්සනාවයි දෙකම තියාන සුදුසු වෙලාවේ සුදුසු විදියට යොදාගෙන මිශ්‍රණය හරහා අනේකක්. මේ තුන විස්තර කෙරුවට පස්සේ හතරවෙනි එකක් විස්තර කරනවා ධම්මොද්දච්ච විග්ගහිත මානස. මේ භාවනාවේදී යම් මට්ටමකට ආවට පස්සේ ආට ඒකාන්තෙම කඩින් පරීක්ෂණයක් හම්බ වෙනවා. යා යුතු කඩින් පරීක්ෂණ තියෙනවා. අන්නේ කඩින් පරීක්ෂණේට සාර්ථකව මුරුදුන් නැත්නම් ඒ භාවනාව ඉදිරි ගමන එතනින් ඇන හිටිනවා. ඒ නිසාම මට ඉස්සරහට කඩින් පරීක්ෂණක් තියෙනවා. ඒකද ඊටාම සූක්ෂම විදියට මයිලඟ තණ්හාව තියනවාද? මයිලඟ මාන්නේ තියනවාද? මයිලඟ දෘෂ්ටි තැම්පත් වෙලා තව තියනවාද කියලා ඒක හොඳට සුද්ධ කරලා බලන්න. ලොකු ලොකු ගොරෝසුව නෙවෙයි මේ වෙලාව බලන්න. තාන් සූක්ෂම විතර්ක වශයෙන් තමන්තර තණ්හා මාන දිටි තියනවාද කියලා බලන මේ කඩින් පරීක්ෂණයට දාන යෝගාවචරයා දාන හැම තමයි පළවෙනික ඕභාසය. භාවනාදී පහළ වෙන ආලෝක. හම්බ වෙච්ච ගමන් ඒ යෝගාවචරය වුණ භාවනා දැන් හරි ගියා මට දැන් මේ ආලෝකේ පහළ වුණා කියලා ඒ ලැබෙන ආලෝකයට ආස කරොත් අනිකයට හම්බුණා මට විතරයි හම්බුනේ කියලා මාන්න කරොත් මේ හම්බෙච්ච ආලෝකේ මගේ හේතුඵල ධර්මයක් නෙවෙයි මේ මම උපයාගත්ත දෙයක් කියලා අල්ලගත්තොත් ওই ක්‍රම තුන නිසාම පහළ වෙන ආලෝකයම ගමනට බාධාවක් වෙනවා ඒක නිකන් තමා විහිම්ම මේ උපයාගත්ත දේ තමාටම බාධා කරන ගතියක් එනවා. ඒක නිකන් කියන්න පුළුවන් නිකන් උණ ගහක මල් පිපුණා වගේ කියලා. කෙහෙල් ගහක මල් පිපිච්චාම කෙහෙල් ගහ විනාශයි. කිතුල් ගහක මල් පිපිච්චාම කෙහෙල් කිතුල් ගහ විනාශයි. ඒක නිසා ඒ ලැබෙන දේ උනට වැඩි ඉදිමෙන්ඩ ගත්තොත් එහෙම ඒකම උණ ගහක මල් පිපුණා වගේ, බට ගහක මල් පිපුණා වගේ, කෙහෙල් ගහක මල් පෙවුනා වගේ යාගේ විනාශයට හේතු වෙන නිසා ආලෝකය පහළ වෙන එක හේතු ප්‍රත්‍යයක් ඇති වෙන්නේ ඒකට Tamanට ආඩම්බර වෙන්න දෙයක් නෑ. ওই හේතු තියෙනවා කොහෙටත් පහළ වෙනවා. ඒක නිසා මේ ආලෝකයේ පහළ වීම නරක දෙයක් නෙවෙයි. නමුත් ඒ මතින් මේ ඕඝ භව ඕඝ නිසා භවෝග අධික්කේ නා ආඩම්බර වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ආඩම්බරය නිසාම දැන් භාවනාවේ මානසිකාරය සතිය මූල කර්මස්ථාන දිග පැත්තක තියලා අර පේන ආලෝකයේ කහ පාට එකක්ද නිල් පාට එකක්ද ලොකු වෙනවද ලඟ වෙනවද ඈත් වෙනවද පොඩි වෙනවද කියලා අර ට්‍රැක් එක මාරු වෙනව නැත්තම් තමන්ගේ මේ නාලිකාව වීදියේ මාරු වෙලා භාවනා පැත්තක ගිහලා මේ ආලෝකයත් එක්ක දිග කතන්දර කියන පටන් ගන්නවා. ඉතින් අන්න එතනදී මේ තියෙන මේ කාමෝග කියලා විදිහට ඇහැට කණ්ඩ දිවට නාසයට පේන එක නෙවෙයි භව වශයෙන් මම ලොක්කේ මට විතරයි මේක පහළ වුණේ ඒ නිසා මේක මම මේ වාසියක් නැත්තම් මට හම්බෙච්චි මගේ නම්බුව වැඩි කරන එකක් කියලා කිට්ටු කරන්න යනකොට ඒ පහළ වෙන ආලෝකයම භාවනාවෙම පහළ වෙන ආලෝකයේ භාවනා ඉදිරි ගමට බාධා කරලා තමයි අතුරු පාරකට ඇදලා නිසා ඕභාසිකාට ඥානයක් පහළ වෙන්න පටන් අර ගන්නවා පුදුමාකාර දේවල් පැහැදිලි වෙන්න පටන් ගන්නවා. පැහැදිලි වෙච්ච ගමන් යෝගාවචරයනවා දැන් ඉතින් වියක ලියා ගන්න වෙයි. ඒ තරම ඒව හරි මේ අන්තර් සම්බන්ධතාවත හිතයි. ඉතින් නිසා භාවනා කියලා පැත්තක තියලා මෙයා මේ ඇති වෙච්ච මේ දැකපු මේ එකලස ලියා ගන්න හදනවා අනුන්ට කතා කරලා කියන්න හදනවා අනුන්ට කමට හඳෙන්න හදනවා පුදුමාකාර විදිහට ඒක දරා කියා ගන්න බැරුව මතුවෙච්ච ඥානය හසුරව ගන්න බැරුව වඳුරට අහුවෙච්ච දැලිපිය වගේ එහෙන් කපා ගන්නවා මෙහෙන් කපා ගන්නවා භාවනා වෙලාවට වාඩි ගන්න බැරි වෙනවා ඉඳගෙන ඉන පරියන්කේ සාන්තිය නැති වෙනවා සක්මන් කරන්න ගියත් ඉවර වෙනකන් ඉන්න බැරි වෙනවා මොකද මේ ඇතිවිච්ච ඒ ඒ ඥාණය අම්මා අප්පා කාලේවත් අත්තමුත්ත කාලේවත් දැකම නැති එක. පහළ වෙච්ච ගමන් යෝගාවචරය ඒ දණ්ඩ යන මිනිහා ගඟට ඇදගෙන වැටෙනවා වගේ අර සමතුලිතතාවය නැති වෙනවා. මොකද ඒ තරම මේ ලෝකයේ අපි ඥාණයට සලකනවා. නමුත් ඒක ඒකේ තියෙනවා ගුණා ගුණේසු සුගුණා භවಂತಿ. ගුණවතාට ලැබෙන ගුණේ විතරයි සුගුණයක් වෙන්නේ නැත්තම් නුගුණෙට හිටිනවා. නැත්තම් නුගුණෙට හිටිනවා. ඉතින් මේ නිසා අපි දැනගෙන යන්න ඕනේ ඉස්සරහදී අභියෝගතා පරීක්ෂණයක් එනවා. මේ කාමෝග අයින් කරාට භවෝග කියලා එකක් තියෙනවා. ඒකෙදී අහුවෙනවා. ඒක නිසා මේක ඉක්මවන්න නම් නිහතමානී වෙන්න ඕනේ. අහිංසක වෙන්න ඕනේ. ඒක නිසා සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා විද්‍යානේව විජානಂತಿ විද්වජ්ජන පරිශ්‍රමං නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවං ප්‍රසව වේදනං කියලා. මේ පාරේ ගිය විද්වතෙකුට විතරයි මේ පාරේ යන්න හදන ආදුනිකයෙකු විඳින දුක දැරිය යුතු දැරීම යා යුතු දුෂ්කරතා දන්නේ. මේ පාරේ ගියේ නැති කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. ඒක නිසා උදව්වක් ඉල්ලන්න ඕනේ එහා පැත්තට ගිය කෙනෙකුට. එයා දන්න මේක කොච්චර අමාරුද භාවනා හරියට ඒක කාම ඕගයක් වෙන්න ඉඩ තියෙනවා. වරදොල තේරුම් ගන්න ඉඩ තියෙනවා. ඒක ගැන හරියට කියලා දෙන්න පුළුවන් වෙන්නේ විද්වා විද්‍යානේව විජානಂತಿ විද්වජන පරිශ්‍රමං. ඒක අවබෝධ කරා වූ විද්වතාවට තේරෙනවා. ඒ මත්තමට එන යෝගාවචරයට කොහොමනම් මේ පොත්ත බේරලා කේල් ගෙඩිය කාපන් කිව්වා වගේ ඉදෙනකන් ඉඳලා අඹ ගෙඩිය ගමන් අඹුවෙන් කන්න එපා කියනවා වගේ මේ ලැබෙන දේවල් හසුරවන්න ඕනේ හැටි. මොකද හැමෝම කැමති ඥානෙට. හැමෝම කැමති ආලෝකයට. නමුත් දන්නේ නැතුව ඒක ඇති වෙච්ච ඥානය භවනා පැත්තක දාලා අම්මට ලියුම් ලියන්නයි ටෙලිෆෝන් කළා යාළුවාට කියන්නයි භවනා කරන වෙලාව මේවා කල්පනා කරන්න ගියාම තමන්ගේ භවනා කඩලා යනවා. ඒක නිසා විද්‍යානේ විජානಂತಿ විද්වචන පරිශ්‍රම නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේදනං කියලා වඳ ගෑණියෙකුට කවදාකවත් ප්‍රසව වේදනාව දක්වන්න බෑ. ප්‍රසව වේදනාව දන්නේ මාතාවක් විතරයි. ඒ නිසා මේ භාවනා ලෝකේ බෞද්ධ ලෝකේ ඒ පාරක් යනකොට කාට හරි අත දෙන්න පුළුවන් වෙන්නේ ඊට එහා ගිය කෙනෙකුට මිසක් මේ ආසාව දුනට පොත දැනගත්තට ආසාව දුනට මේ පැවිදි වෙලා ගොඩක් කල් හිටියට ආසාව තිබුණාට විනයගරුක වුණාට ආසාව තිබුණා දැඩි වෘත රැක්කට එයාට කවදාකවත් මේ වගේ කාම ඕගේ පැන්නුවාට පස්සේ හම්බෙන ඊගාව භව ඕගේ එනකොට එයාට අද්ද අත දෙන්නේ කොහොමද කියලා දෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. ඒක නිසා ඉව නැති යුගයක එම කියලා දෙන්න කෙනෙක් නැති යුගයේ අපි කොච්චර භවනා කරත් අපිට කිසි පාරක් හවුවරණක් නැහැ. අපි නිසා දැනගන්න ඕනේ අපිට දැන් සාසනයක් කියලා එකක් තියෙනවා. බුද්ධ සාසනයක් කියලා. ඒ කියන්නේ මේවා කියලා දෙන්න පුළුවන් ඇත්තෝ ඉන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි ඒකෙදි නිහතමානී වෙලා ඒ ත්‍රිවිධ රත්ණයට මුල් තැන දීලා යනකොට ඇති වෙච්ච දේ ඇති වෙච්ච හැටින් අපිට කියන්න බැරි. මේ විශේෂ ඥානයක් පහළ වෙච්චාම එව නැත්නම් මට විශේෂ පිරිසිදු දැක්මක් මේකට ඕනනම් අදිමොක්කේ කියලා කියන්න බලම් පෙර දැක්මක් පහළ වෙච්චාම අපිට ඒක තණ්හාමාන දිට්ටි තුනෙන් තොරව මේක පහළ වුණ දේ කියාගන්න බැරි. අපි බරක් පහළ වෙච්චාම අපි දන්නේ අතේ බර කියන්නේ නැතුව බර විතරක් කියන්න ඉගෙන ගන්න නෑ අපි. ඒ අපි හිතලා තියෙන අතබර වුණා, කටබර වුණා, නාය මේ මේ තෙත් වුණා කියලා. ඉතින් අර බර ගතිය විතරක්, තෙත ගතිය විතරක්, උණුසුම් ගතිය විතරක් පුරුදු කරා නම් එයා දන්නවා මේ කාම ඕගෙහිදී මේ එනදී ධාතු වශයෙන් දැනගත්ත කෙනාට ඉස්සරහට යනකොට පැහැදිලිවම කියන්න පුළුවන්. භාවනා කරගෙන යනකොට මේ අරමුණ සියුම් වෙගෙන යනකොට මට ආලෝකයක් පහළ වුණා. මම බැලුවේ ඒ ආලෝකේ පහළ වුණාට පස්සේ ඒ ආලෝකය හරහත් නැවත මූල කර්මස්ථානයෙන් බලන්න මට පහසු වුණාද නැද්ද කියනවා මිසක් ඇයි ඒ ආලෝකය පහළ වුණේ ඇයි එක කහ පාට වුණේ ඇයි එක නිල් පාට වුණේ කියලා කියන්නේ මූල කර්මස්ථානේ අමතක කරලා මේ අලුතින් ආපු නෑදෑය ඉස්සර කරන්න හදනවා ඒක ආලෝකය ආවා ඒ එනදී මූල කර්මස්ථානේ සත්‍ය වෙන සතිය පිහිටවන්න මම ක්‍රමතාවිදි බලන්න ඕනේ. ආනේ තාලෙන් ආලෝකය පහළ වෙච්චාම ආලෝකය ගැන වර්තා කරන්න හෝ පිහිටන්න අසුවිරු ඥානයක්ම තියෙන්න ඕනේ. අපිට කවදාකවත් ඒක ගා ගන්න නැතු, ඒක කරදර කර ගන්න නැතු, ඒක මාන්නෙට ගන්න නැතුව පාවිච්චි කරන්න බෑ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා ද්වේමේ පච්චා ද්වේමේ භික්ඛවේ පච්චා සම්මාදිට්ඨිය උපාදාය ඛතමේ ද්වේ අජත්ත භරතෝච ഘോഷෝ අජත්තං යෝනිසෝමනසිකාර. මහණෙනි මේ වැරදිච්ච දෘෂ්ටි ඍජු කරගන්න නැත්නම් සම්මාදිටිය පහළ වෙන්න මට පේන ආසන්න කාරණා දෙකක්. එක පරතෝ ഘോഷේ අහණ්ඩම ඕනි. පරතෝ ഘോഷේට අපි කරනවා සුතමේ ඥානය කියලා. අසුවිරු ඥාන. ඒ පරතෝ ഘോഷේ නැතුව අපි කල්පනා කරාට අපේ කල්පනා තියෙන්නෙම කාමෙටමයි. අපි අපි හිතාමතා කරන කල්පනා සියල්ලම අපි අපාගත කරන්න මිසක් හරි පාර තෝරගන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ උත්තර දෙන එකනට මේකට උත්තර දෙන්න බැරි මත් මේ தත්ත්වයටපත් වෙච්ච එක නා ඒ විදිහට වාර්තා කරන්න දන්නේ නැහැ. ඒ නැත්නම් රෝග ලක්ෂණ කියන රෝගියා දන්නේ නැත්නම් ඉතින් ඒ දොස්තර මහත්තයාට හෝන උනට අපහසුකටපත් වෙන්න වෙනවා. දැන් කාලේ තියෙනවා විවිධ ක්‍රම සහ විදි මේ ලෙඩාගේ රෝගය අල්ලගන්න ඉස්සර තිබුණේ එකයි රෝගියා ගිහිල්ලා කියන්න ඕන රෝග ලක්ෂණේ. ඒ නිසා භාවනා කරන්න කෙනා විචිතේ කියා ගන්න බැරි නම් ඉස්සෙල්ලා අඩු ගන්න ආස්වාද ප්‍රසාදයකවත් කියා ගන්න බැරි නම් යාර කවදාකවත් ධාතු මනස්කාරයේ පහළ වෙනකොට මේ උණුසුමක් කම්පන චංචල ගතියක් කියා ගන්න හම්බෙන්නේ නැහැ. ඒකට කියනවා කට රිදෙනවා, බඩ රිදෙනවා, නාය දනවා. මේ වගේ දේවල් කියනවා. ඊට එහෙව් කෙනාට මේ ඉස්සරහට පහළ වෙන ඕපාස ඥාන පීති පස්සද්ධි වගේ දේවල් එනකොට ඒක මේ මමයාගෙන් වෙන් කරලා ඇති වෙච්ච දේ ඇති වෙච්ච හැටියට වාර්තා කරන්න පුළුවන් නම් අහගෙන ඉන්න එකට පැහැදිලිව කීතෑගේ පරිසම්බයං ඇඟිලි තරමට ඉදිමියන් ඕව එනකොට වරදොල පිටින් ඉඳ තියෙනවා. ඒ නිසා උංගව දෙනෙක් මම වාර්තා කරන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා ඒකට උන්වහන්සේ හිතිච්ච එක මේ ආලෝකයක් පහළ වෙච්චාම ප්‍රීතියක් පහළ වෙච්චාම ඕබාසයක් පහළ වෙච්චාම ඥානයක් පහළ වෙච්චාම ඉතින් ගුරුවරයා කියනවනේ ඕක ගැන ගණන් ගන්න එපා අරමුණම බලපන් කියලා. එතකොට හිතනවලු මේ ගුරුවරයා මෙව දකින්නට ඊර්ෂියයි. එයා මේවා දැකලා නැහැ. මට ඊට වැඩි ලොකු කුට්ටියක් හම්බෙලා තියෙන මේ ගුරුවරයා මේ ඊර්ෂියාවෙන් තමයි මට මේ ආයෙත් මූල කර්මත්තානේ හිටපන් කියන්නේ. ඇයි හද්දෙයිනේ මේ දකපු ආලෝකය ඊට වැඩි හොඳයිනේ. මේ ඇති වෙච්ච ඥානෙ ඊට වැඩි හොඳයිනේ. මේ ඇති වෙච්ච ඕභාසය පස්සද්ධිය සතිය හොඳයිනේ. ඉතින් ඒ මේ ගුරුවරයා යන්න දෙන්නේ නැහැ. මේන මෙතනදී මේ යෝගාවචරගේ අහිංසක ගතිය, ඒ යෝගාවචරගේ තියෙන යටහත් පහත් ගතිය නැත්තම් අරමුණේ මේ මතුවෙන මතුවෙන මේ විපස්සනා උපක්ලේශ මතින් යෝගාචර පාරෙන් පිටපයින්. ඒක හරියට කියන උණ ගහක මල් පෙපිච්චාම උණ ගහ ආඩම්බර වුණාට ඒ උණ ගහේ විනාශයක් වෙනවා ඒක. කෙහෙල් ගහේ එන මල කෙහෙල් ගහ විනාශ කරනවා. ඒ නිසා මේ එනදී කාමෝගයෙන් බේරිලා මම මේ කතා කරනකොට භවෝගයකට මේ අහුවිලා තියෙන කියලා දන්නවනම් එයා උත්සාහ කරනවා පළවෙනි දවසේ නැත්තම් දෙක නැත්තම් තුන කොහොමදයි මේ මට මෙහෙම ආලෝකයක් පහළ වුණා මං ආලෝකය පහළ වුණාට පස්සේ බැලුවා ආනාපානේ කරන්න පුළුවන්ද කියලා මට ඒක බාධාවක් උනේ නැහැ නැත්තම් බාධාවක් වුණා මෙන්න මේ විදිහට බාධාවක් වුණා කියලා එයාට මොන දේ පහළ වුණත් ඒක හරහා තමන්ගේ මූල කර්මස්ථානට යෑම සඳහා කමඨාන් සුද්ධ කළ දෙන්න පුළුවන් වුණා නම් ඒකේ යෝගාවචරයක් වෙනුවෙන් ගුරුවරයෙකුට කමඨාන් සුද්ධ කරන කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම ලොකු සේවයක් තමයි. කරන්න බැරි ඒ යෝගාවචරය ඒක වාර්තාගත කරගන්න දන්නේ නැති නිසා. ඉතින් මේ විදිහට පහළ වෙන මේ ඕභාස කියන ආලෝකය එහෙම නැත්නම් ඥාන ඊට ප්‍රීති පස්සද්දි වදිඨාන උප ဋ ාණ ආදි වශයෙන් මේ සති උපේක්ෂාව මේවට ඇලෙන gati ආදි වශයෙන් 10ක් අඳුනගෙන තියෙනවා අපේ විදර්ශනා උපක්ලේශ. මේ විදර්ශනා උපක්ලේශ කියන්නේ භාවනාවේ ඇතුළට නැමීම කිය. ඒ කියන්නේ අපි අමාරු වෙන්නේ හිත ගන්න ඇතුළට ඊයේ හෙට අතන මෙතන අරයා මෙයා ගැන හිතගෙන හිත හිත හිත හිත පිහිට අපි අමාරුවෙන් කයට ගත්තයි කියලා හිතමු. අපි අමාරුවෙන් ආසස් ප්‍රසාසර ගත්තයි කියලා. ඒකට හරියෑමේ ලකුණක් විදිහට ආලෝකය පහළ වෙනවා. එතකොට හිත ඇතුළත නතර වීම කියලා මේකට කියනවා. එතකොට භාවනා කැඩෙනවා. ප්‍රීතිය, පස්සද්ධිය මේ අපි තාම ආසයෙන් බලාපොරොත්තු වෙච්ච දේවල්. ඊගාට සතිය, වීරිය, උපේක්ෂාව කැටකට එන්න පටන් ගන්නවා. නමුත් අරමුණෙන් හිත ගලවන්නයි මේ සේරම කරන්නේ. මේවා තියෙද්දි අරමුණේ හිත පේන තාක්කල් අරමුණේ හිත වලහා ගන්න නැතුව මකා ගන්න නැතුව සංගව ගන්න නැතුව පවත්වන්න පුළුවන් නම් ඒක ලොකු මධ්‍යම ප්‍රතිපදාවක් කියන්න පුළුවන්. අද දවල් හොඳ ප්‍රශ්නයක් අපිට මතු වුණා. එක්කෙනෙක් කියලා දුන ඔබ වහන්සේ ඊයේ හැන්දෑවේ කියපු බණ අනුව විවේකයට ගියාට පස්සේ හිත මම නැවතත් ආනාපානයට ගත්තා. මොකද ඔබ වහන්සේ කිව්වා විවේකයේ තියෙද්දිත් මට ආනාපානෙ ගන්න කියලා. උත ආනාපානෙ ගත්තට පස්සේ මගේ සමාධිය කැඩුනා. මට අච්චර වෙලා විවේකී ඉන්න හම්බුන්නේ නැහැ කියලා. ඉතින් මේ අපි මේ ආලෝකේ ඉඳදිත් කියනවා මේ ආලෝකයක් පහළ වුණාට ඕක ආලෝකයේ දිගේ මත් වෙලා ඉන්න එපා බලන්න මට මූල කර්මත්තන්ට යන්න පුළුවන්ද කියලා මේ ආලෝකයේ තියෙදි බලන්න මම ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා බලන්න මේ ආලෝකයේ මගේ මූල කර්මස්ථානයේ මගේ ඇසුරට උදව්වක්ද කියලා එතකොට ආලෝකයෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට විශාල ඥාන පහළ වෙනවයි කියලා හිතමු. ඥානයක් නම් භාවනා දියුණු කරපොදායි. ඒ ඥානෙ පිටපත යන්න ඕනේ නැහැ මේ භාවනා බිම තියලා. ශ්‍රීතියක් පහළ වෙනවා නම් ඒ ප්‍රීතිය තියෙද්දි තව තවත් භාවනා සතිය අරමුණේ වැඩි වෙනවද අඩු වෙනවද කියලා බලන එකයි තියෙන්නේ. පස්සද්ධියක් පහළ වෙනවා නම් පහළ වෙච්ච මේ පස්සද්ධිය සංහිඳියාව තුලින් භාවනාවට පෝරක් ලැබෙනවා නම් පස්සද්ධිය කරදරයක් වෙලා නැහැ වාසියක් වෙලා තියෙනවා. ආන්නේ විදිහට ඒ තීන තියෙන වෙලාවේ මූල කර්මත්තන්ට දාන්න කියලා කියනවා. ඒ නිසා වෙන්න ඇති ඔය ඊ හවස භාවනා දේශනා කරනකොට ඔබ වහන්සේ ආලෝක හිස්තනේ ඉන්නකොටත් ආනාපානෙ බලන්න කිව්වා කියන අදහස පටලවාගෙන තියෙන්නේ. මෙතනදී මේ බුරුම ස්වාමින් වහන්සේලා බොහොම ලස්සනට මේක කැඳේ ගල බේරුවා වගේ විසඳනවා. Tamanට ආලෝකයක් පහළ වුණා කිමුවා අපි ඊයේ ප්‍රශ්න පැත්තක තියලා ආලෝකයක් පහළ වුණාට පස්සේ මම දන්නවනම් මේ කවදාකවත් තත්ත්වෝ මට දැන් බොහොම හොඳට ආලෝකයක් දිස්නයක් පහළ වෙලා තියෙනවා ඒ වෙලාවේදී කළ යුත්තේ මූල කර්මස්ථානයට තියෙන විශ්වාසය කඩා ගන්න නැතු ඉන්න එකයි මෙතෙන්ට එනකන් ආපු පාරට නිග්‍රහ නොකර ඉන්න එකයි මේ අලුත ආපු යාළුවාට ඔච්චර මත් නොවි ඉන්න එකයි හැබැයි ආ හොඳ කෙනෙක්. හැබැයි එයා ඉස්සර කරන්න යන්න එපා කියන එක දන්නවනම් ආලෝකයේ තිබුණාට ප්‍රශ්නයක් නැහැ. එතෙන්දී ඉන්න බෑ අපි ආධුනික නිසා ආලෝකය අපි ඇදගෙන යනවා. ඇදගෙන යන වෙලාවේදී ඒ තියෙන රාගයේ කාමේ කඩන්ඩ ඒ තියෙන මාන්නක්කාරකම කඩන්ඩ ඒ තියෙන මේ සක්කාය දිට්ඨිය කඩන්න අපි ආනාපානය අරගෙන කියනවා. එහෙමනම් ඔය ආලෝකයත් එක්ක පෙන්කලකල ඉන්න එපා. සැක දුරු කරගන්න, බය දුරු කරගන්න මූල කර්මත්තාන්ට එන්න. ටිකක් කල් පුරුදු වුණාට පස්සේ අර වෙනවා මේ ආලෝකය ආවට මං ආලෝකේ මහා ලුකට සලකන්නේ ඒතිෙදිත් මට මූල කර්මස්ථානට යන්න පුළුවන්කම තියෙනවා විශ්වාසය තියෙනවනම් යන්න ඕනේ නැහැ එනේ ඒ තන්දර්බේ ඉඳගෙන කීත හැකි තම හොඳට විවේක උණයි කියලා කියමු. ඒක වැරෙන්නේ මේ රූප ලෝකෙට තියෙන ආසාවනේ අරූප ලෝකෙට තියෙන ආසාව. ඒක නිසා කවි අම් වෙලාකෝ මම මේ කතා කරන්නේ දවල් ඒ ප්‍රශ්නෙට අදාළව යම් කිසි කෙනෙක් මේ ආලෝක පීතිපස්සද්ධිය වලට නෙවෙයි හිස්තැනට ප්‍රිය කරනවායි කියලා. ඊට පස්සේ හිස්තැනට ප්‍රිය කිරීමත් අර වගේම භවෝගයක් වෙනවා. ඒක නැති වෙච්ච දවසේ අනිත් දවසේ කියනවා මට ඊයේ හිස්තැනක් හම්බුණා අද හිස්තැන හම්බුන්නේ නැහැ කියලා බෙල්ල වෙලා දාගන්න. වහ කනවා. ඒ කියන්නේ ඒක ඒ තරම්ම ආස කරනවා. ඒක දැනගන්න ඕනේ මේ ආය හේතුඵල ධර්ම නිසා භාවනා හරියගෙන සමහර හිතනක් හම්බුනා. ඉතින් අද නෑ එච්චරයි. එචයි හිස්තන හම්බු වෙච්ච වෙලාවෙත් ඒකාන්තේ මේක හොඳ නම් ඉතින් ඒක නැතුණයි කියලා දුකක් වෙන්න විදියක් නෑනේ. ඒක නිසා හිස්තනට ආසාව අරූප ලෝකෙට තියෙන ආසාව කියලා කියනවා. මේ සද්ද රූප හිතින්ම වාගත්ත දේවල් වලට තියෙන ආසාවට රූප ලෝක වලට තියෙන ආසාව කියලා තමයි මේ පොතේ පතේ විස්තර කරන්නේ. නිසා භාවනාව මූල කර්මස්ථානයේ දක්ෂ වෙලා ඒක කීකරු කරගෙන සංහිඳීගෙන යනකොට නානාවිද රූප පෙන්වීම හරහා අපි කියන්නේ අඩ හීන කිය ඒ කෙනාට කාම භව රාගේ භව රාගේ පෙනී හිටින්නේ රූප රාග වශයෙන්. සමහර එක නැති වෙලා ඇති වෙච්ච හිස්තනට ආස කරන එකට කියන අරූප රාග කියලා. ඉතින් මේ දෙකෙන් එකකට අපි අර ගැහි ගෑණි තියලා හොටු ගෑණි ගත්තා වගේ තමයි. කාමයේ අතහැලා දැන් රූපය අල්ලගෙන. රූපය අතහැලා අරූපය අල්ලගෙන. එnde ende ende ende අපි සියුම් වුණාට තාම මොකද්දෝ වලිගයක් අල්ලගෙන. මෙතෙන් තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා අනිකුත් ශාස්ත්‍රුන් වහන්සේලා ඇවිල්ලා හිටියේ. ඒගොල්ලෝ බොහොම ඉතාම දක්ෂව කීප දෙනෙක් කාමයේ අතහැරියා. ඒගොල්ලන් ওই ලෝකයා කාමදිගේ ගියාට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒකල්ල ගිහිල්ලා එයා කට්ටිය ඇති වෙච්ච මේ රූපේ ඇල්ලුවා. එන්ට රූප ධානයේ හෝ මේ භාවනා කරනකොට පේන අපි කියන නිමිති ඕබාස ආලෝකල්ලා නිතින් කතන්දර ගෙව්වා ගෙතුවා. ඒගොල්ලන් තමයි රූප ලෝක තියෙන්නේ. තව සමහර ඒකත් ගිවන් කළා හිස්තන ආකාසානං ඡායතනේ අකින්චඤ්ඤායතනේ විඥානං ඡායතනේ නේව සංඥානා සංඥායතන පිළිබඳ දිග කතන්දර ලිව්වා. බුදුරණන්සේ දැනගත්ත එක ලොකු දෙයක්. ලේසි කෙනෙකුට බෑ කාමයේ අතහරින්න. මේගොල්ලෝ කාමයේ අතහැරලා හැබැයි ඒ වෙනුවට රූපය ඇලලා. රූපේ වෙනුවට අරූපය ඇලලා. ඉතින් මේ කාමය මේ ආමිෂය මේ කැබලි කරන කන ආහාර වගේ තියෙන දෙයට කියනවා කාම ඕඝ. ඒකට මනුස්සය බැඳෙනවා. සත්තුත් බැඳෙනවා. ඒ සංසාරගත ගතිය නිසා. ඒකේ මිදුනට එයා ඊගාට භවෝගයට අහුවෙනවා. ඒක අහුවෙන්නේ ආධ්‍යාත්මික ගමන යන කෙනා විතරයි. දක්ෂ යෝගාවචර විතරයි. හැබැයි ඒත් අහුනම තමයි. කොහෙද අහුවෙන්නේ? මේ භාවනා කරනකොට පේන මේ ඕභාසයට මේ ඥාණයට මේ ප්‍රීතියට මේ පස්සද්ධියට සමහරට පුදුම වීරියක් එන්න පටන් අර ගන්නවා රෑ දවල් දෙකේ නිින්දයක් නැති වීරියක් එන්න පටන් ගන්නවා සමහරට සතියක් එන්න පටන් අර ගන්නවා මේ එලඹ සිටි සිහියක් මොනම විදියකින්වත් අසතිමත් වෙන්න බෑ දිග්ගටම සතිමත් ඒ වගේම උපේක්ෂාවක් එන්න පටන් අර ගන්නවා කවුරු මොන දෙයල නැටුවත් Tamanට ඒක පිළිබඳව තීරණ පටන් ගන්නනේ මේ මිනිස්සුන්ට මොනවද වෙලා තියෙන්නේ මට ওই කිසිම දෙයකින් සැලෙන ගතියක් නැහැ. මේ වගේ දේවල් එනවා කෙටි කාලයකට. ඒ උපේක්ෂාව තියෙනවනම්, ওই කියන සතිය තියෙනවනම්, ওই කියන ඕභාසයේ තියෙනවනම් බලන්නේ ඔක්කොම තියේදී ගිය පාර මූල කර්මත්තන තේකද ඇසුර තමන්ගේ ඉරියව්වට එන්න පුළුවන්කම හා කිට්ටු ප්‍රදේශයක තියෙනවා මේවා තේරම සාධනීය සාක්ෂි. තමන්ට මේව ආපු නිසා තමන්ට මූල කර්මත්තානට යන්න බැරි නම් ඉන්නේ ඉරියවටත් ය아가න්න බැරුව මෙව්ව දිගේ කතන්දර ගොතන්න යනවනම් මෙව්වා නාස්තික සාක්ෂි. මේ දෙක කවුද තෝරගන්නේ? කාටද මේක තෝරගන්න පුළුවන්නේ? ඒක නිසා බුදුරජාන් වහන්සේ ඉන්න කාලේ දේවතාවෙක් ඇවිල්ලා අහනවා කතන්නුකු අතුං මාරිස ඕගං අතරි. ශාංශු මේ ගොඩා දෙයියෝ කියන කට්ටිය පොතේ සඳහන් විදිහට බොහෝ කාලයක් ජීවත් වෙන ඇත්තෝ. ඒ තත්තන්ට පේනවා බුදු ආමඳුර කෙනෙක් පහළ තව බුදු කෙනෙක් පහළ වෙනකොට වගේ පේනවා. ඉතින් මේ මින්දනකොට මේ කල්පාන්තරයකට පස්සේ ඔන්න බුදුරජාන් වහන්සේ ඒක උඩ වුණා දැක්කට පස්සේ දේවතාවෙක් අහනවා කොහොමද මාරිස නිදුකාන් වහන්සේ ඔබ වහන්සේ මේක ඒගොඩ උනේ? මේ ඕගය එහෙම නැත්නම් මේ සැඩ වතුරින් කොහොමද ඒගොඩ උනේ කියලා. බුදුරජාන් වහන්සේ ඕක තමයි සංයුතනිකා පටන් අරගන්නෙම ওই සූත්‍ර ඔගතන සූත්‍රයෙන් අපතිත්තං ආවසෝ අපතිත්තං ආවසෝ අනායුවන් ඕගන් අතරි මං ඇවැත්නේ දඟලන්නේ යන්නෙත් නැතුව සීතල වෙන්න දෙන්නෙත් නැතුව මැද මාර්ගයෙන් ගොඩුණයි කියලා බුදුරජාණන්සේ දේවතාවට කියනවා. අපතිත්තං කියලා කියන්නේ එක තැන මේක නිකන් ඉඳලා ගල් වෙලා මට මේක නිදහස් වෙන්නත් බෑ. අනායුවන් කියලා කියන ඕනට ඉතින් දඟලන්න ගිහිල්ලා කරන්නත් බෑ මේ අපතිත්තං කියලා කියන්නේ මේ ඇතුළත පහළ වෙන ඕභාසයට ඥාණයට ප්‍රීතියට පස්සද්ධියට අහුවෙලා මම අරමුණ කඩා ගැනීමෙන් මං භාවනා කඩාගත්තෙත් නැහැ. අනායුවන් කියලා කියන්නේ එළියට ගිහිල්ලා සාමාන්‍ය ගැහණු රූප බලන්න, සද්ද අහන්න, ගඳ බලන්න, රස බලන්න කියලා එළියට ගිහිල්ලත් මම දඟලන්න ගිහිල්ලා කාලේ නාස්ති කරගත්තෙත් නැහැ. මම මධ්‍යම ප්‍රතිපදාවේ ඇතුළත නතර වුණෙත් නැහැ මං. පිටත විසිරී ගියෙත් නැහැ. මැද මාවතෙන් ඒගොඩ උණයි කියලා. එන් දෙයයන් නැන්ති ඕගොල්ලෝ වගේම අන්ධ බජල් තේරෙන්නේ නැහැ. දෙවියෝ ඇවිල්ලා අහනවා යථාකතම්පන ආවසෝ අනායුවන් අපතිත්තං ඕගන් අතර ওই කියන විදිහට මේ ඇතුළත නතර වෙන මේ විපස්සනා උපක්ලේශ වලට අහු වෙලා ඒක ලොකු නිවනට වැඩිය ලොක් කරන ඒකේ ගිලිලත් නැතුව මේ බාහිරයේ තියෙන කාමවස්තු ලිමුත් යන්නේ නැතුව ඒකට උනා කියන කොට තේරෙන්නේ නැහැ. එදිරි බුදුහාන් කියන යම් වෙලාවක මේ ඇතුළතට පහළ වෙන දේවල් අල්ලබදා නතරුණා මං ගිලිලා නැහිනවා. ඒ කියන්නේ මේ ආලෝකය අහුවෙච්ච මිනිස්සු ආලෝකය ලොක් කරගත්ත මනුස්සයා ඒක බලාගෙන ඒක දිහා බල බල ඉන්නවා මිසක් අනිවනක් හිතන්නෙත් නැහැ ඉදිරියක් බලන්නෙත් නැහැ තමන්ට හම්බෙච්ච වාසියම තමන්ට අවාසියට හරවගෙන ඒක දඩයක් කරගන්නවා ඒක කරදරයක් කරගන්නවා එහෙම නැත්නම් මේ පහළ වෙන ඥානයක් පහළ වෙන ප්‍රීතියක් පස්සද්ධියක් සතියක් උපේක්ෂාවක් වීර්යයක් වගේ දේවල් පහළ වෙච්ච ගමන් අරමුණ අමතක කරනවා. ඉන්නීරිය අමතක කරලා මේක දිගේ කතන්දර ගොතනවා නම් ඒකට කියනවා ඇතුළත නතර වෙනවා කියලා. නමුත් හිත වහා පිට යනවා ඊයේ වෙච්චව හිතනවා අතන හිතනවා මේව වෙනවනම් බාහිරේ ඇවිස්සීලා කියලා කියනවා. ඒකට බුදුදහම කියනවා මම ඇතුළත නතර වුණා නම් ඇවත්නි ගිලිලා නැහිනවා. බාහිරේ ගියා නම් තැල්ලට ගහගෙන යනවා. ඔන්න ඔය දෙකට යන්න දෙන්න තෝම අද පාරේ මං ගියයි කියනවා. ඉතින් එතකොට බුදු ඒ దేవතාව කියනවා මම ගෝ කාලයකට පස්සේ ඇතුළත නතර වෙන්නේ නැතුව පිටත ඇවිස්සෙන්නේ නැතුව ඒකට වෙච්ච නිදුකානන් වහන්සේ නමක් දැක්කා. යෝගාවචර හැම කෙනාම උත්සාහ කරනවා එක්කෝනට වැඩිය සීතල වෙනවා එක්කෝනට වැඩිය ඇවිස්සෙනවා. මේ දෙක මැද එහෙනම් ඒක කාමෝගයට අහු වෙනවා ඒක නැත්නම් භවෝගයට අහු වෙනවා. මේ දෙකට අහු වෙන්නේ නොවි යන ගමන යන්න නම් අපි කබලින්කාර ආහාර පිළිගන්න විතරක් දක්ෂ වෙලා බෑ. පස්ස ආහාරය කියලා අපිට මේ භාවනා කරනකොට මතුවේ නෑ පේන හැම දෙයක් පිළිබඳව ඒක අල්ලන කතන්තර ගොතන්න නැතුව ඒකට වචන තුනක් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා භවනාදී මතුවෙන දේවල් සම්බන්ධයෙන් නාභිවදති නාජ්ජෝසතිට්ඨති නාභි නන්දති භවනා කරනකොට ආලෝකයක් හම්බුනායි කියලා හිතමු ඒක අභිනන්දනය කරන්න යන්න එපා ඔය හේතුඵල හම්බුනොත් ඕක එයි. ඕක හම්බුනායි කියලා ඕකට නටන්න යන්න එපා. අභිනන්දන කරන්න යන්න එපා. නා නාජෝසතිට ඕකට ගෙවදින්නත් එපා. ඔය ආලෝකේ පහළ වෙච්ච එක බොහොම తాවකාලික එකක්. හේතුඵල ධර්මයේ ඕකට ගෙවදුනොත් උඹට අරමුණ පාවා දෙන්න වෙනවා. ඕකට ගෙවදුනොත් උඹට ඉන්න ඉරියව්ව පාවා දෙන්න වෙනවා. නාභි වදතුව කාටවත් කියන්න එපා. කියපු ගමන් අහුවෙනවා. ඒක නිසා මේ දැකපු ආලෝකය කමට අංශුද්ධ කරන වෙලාව නෙවෙයි මේ කියන්නේ. අරයට මෙයාට ටෙලිෆෝන් කර කර කියන්න. ඕගොල්ලන් තාම ආලෝකය දැක්කේ නැද්ද අයියෝ? කහ පාට එක අනේ මං ඊයේනේ දැක්කේ. ඉතින් පටන් ගත්තට පස්සේ අර ඒ මතුවෙච්ච දේම එයාට බාධා කරගන්න. මේක මේ විපස්සනා භාවනා කරනකොට ඒකට විතරමයි මේක අදාළ වෙන්නේ. සමත භාවනාදී මේ උපක්ලේශ කතාවක් එන්නේ නැහැ. මම ඉඳලා තියෙන සමත භාවනා කරන තැන්වල ඒ භාවනාවේදී හම්බෙන මේ පුංචි දේවල් මහා ලොකු දේවල් බවට පත් කරගෙන ඒගොල්ල කරන කතාවලුයි බලනකොට මට හිනවා කුඩු ගහපු ගංජ ගහපු මිනිසුද කියලා. ගංජ ගහපු මිනිසුන්ට තොහම එකක් තියෙනවා. බලාගත්තත් ඒ බලාගෙන ඉන්න පුළුවන් හිට උදේ වෙනකම්. වැලි කැටයක් අවුල ගත්තාම මණිකක් කියලා දුන්නොත් ඒක දිහාම බලාගෙන ඉන්නවලු. ඒකට කියනවා සූස්තිය කියලා. මේ සමත භාවනාදී ඔන්නෝ සූස්තියක් තියෙනවා. අල්ලාගත්ත දේ ආලෝකයක් හමුනොත් ඒකටම මුළු ජීවිතේම ගත කරනවා. විපස්සනායි දැනගන්නවා මේක දඩයක්. මේක අභියෝගතා පරීක්ෂණයක්. ඕක අල්ලන්න යන්න බොරළු කැටේ වගේ. උඹ බලපන් මූල කර්මත්තාන බෑ. උඹ බලපන් ඉරියව්වටම යන්න. කියලා ඒ ලැබෙන දේෙන් අපිව මත් කරන්න හදන ඇටි ෂට මායාවී සහ චපල ගති ටික එව්වට අහුවෙන්නේ මගේ තියෙන චපල ගතිය නිසා මගේ තියෙන ෂට ගතිය නිසා මගේ තියෙන මායාවී ගතිය නිසා කියලා තේරුම් ගත්තොත් ඒ බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා අපි විශාල මිලක් දීලා මණිකක් ගන්න ගිහිල්ලා අපි වීදුරු කෑල්ලක් කරන් තියාන හිටියොත් අමලියකදී හරි අපි ගිහිල්ලා අනේ මේක උකස් තියලා මට කීයක් හරි දාපන් දීපන් කියලා අමලියකදී මේක දෙනකොට බල්ලා කිව්වත් ඒ මිනිස්සයා මනුස්සෝ මේක මේ වීදුරු කැලක් න කියලා තියෙන අමලියට අහපම් මේ අහුවෙච්ච අහුවෙල්ල. ඒ වගේ මේ නිවන වගේ ඊ타ත්ම කියන නියම කරලා කියන්න බැරි එකක් භාවනා කරද්දී මේ ආලෝකයක් හම්බෙච්චාම ඒක ගිහිල්ලා රැක් කරගෙන ලොක් කරලා තියාන හිටියොත් මොකද වෙන්නේ? මේ මගදී හම්බෙන මේ පුංචි ඥානයක් හම්බෙච්ච වෙලාවේ නිවන පැත්තක තියලා ඕක ලොක් කරගත්තාම මොකද වෙන්නේ? ඒ වගේ හම්බෙන මේ පීටි අපස්සද්ධියක් වගේ දෙයක් අර නිවන වෙනුවට යන ගමනේදී හම්බෙච්ච මේ අතුරුපලයක් ලොක් කරගත්ත මනුස්සයාට වෙන්නේ තියෙන අමලියට හපන් තමයි මේ අහුවෙලා තියෙන අහුවිල දැනගන්න එක. ඒ නිසා ඒක යෝගාවචරය දැනගෙන යනවා නම් එයා දැනගන්න මේ භාවනා හරියන්න හරියන්න අනතුරු පොඩ්ඩක් වැඩි වෙනවා. මේ හරියෑම නිසා හිතේ ඇවිසිල්ලක් එන්න පුළුවන්. ඒක ඔයාට වෙච්ච එකක් නෙමෙයි භාවනාවේ අතරමඟ තියෙන ප්‍රගති පරීක්ෂණයක්. කඩයින් පරීක්ෂණයක්. අන්න එකට ලෑස්තිලා යන්න නම් Tamanට වෙච්ච දේ ඊට වැඩි කෙනෙකුට කියලා. එහෙම නැත්නම් මේ වෙච්ච දේ තියෙද්දි Taman ආපු පාරට ආපු සතියට නිග්‍රහ නොවන විදියට මූල කර්මස්ථානීය බැහැර කරන්නේ නැතුව මේක අඩේකට තියාගෙන ඒක උරගලකට තියාගෙන පාවිච්චි කරගෙන යන්න යනවනම් එකක් දෙකක් වෙනකොට යෝගාවචරයට තමන්ටම තමන් භාවනා කරගන්න කමඨාන සුද්ධ කරන්නේ නැතුව උනත් භාවනා කරන්න මෝරච්චක වෙනවා. හැබැයි කාටවත් දෙන්නේ ස්වයම්බුව මේ බුද්ධ ශාසනයේ තනියම නිවන් දකින්න අනිවාර්යයෙන්ම බුදුබණ අහන්න ඕන. පටන් ගන්නකොට නමුත් දක්ෂයාට එකක් දෙකක් කියනකොට යාට තේරෙනවා. මේ මතුවෙන දේවල් මහා ලොකුවට අල්ලගන්න නැතුව ඒවා හොඳ දේ. ඒ වුණාට අනවශ්‍ය විදිහට අදි탁සීරෝට ගියොත් ඒ විශේෂයෙන් මේක වෙන්නේ ඔය සම්මස්සල ඥාන අවස්ථාවේදී යෝගාවචරය මතුවෙන මතුවෙන අරමුණ මෙනෙහි කරන්න පුළුවන් තරම් දක්ෂ වුණාට පස්සේ මේ අරමුණ මේ මෙනෙහි කිරීම මේක නාමය මේක රූපය කියලා හොඳට යෝගාවචරයට තේරෙනවා. වම තියෙනකොට හොඳටම දන්නා මේ වම දකුණ තියෙනකොට දකුණ. ඒකේ ආස්වාසනට ආස්වාසය. ඒටි ඒ විදිහට දකින්නකොට දකින්නවා. අහනකොට අහනවා. ගඳ බලනකොට ගඳ බලනවා කියලා එනේ නේදේ හරියට නාමකරණය කරන්න මෙනෙහි කරන්න දන්නවනම් දල වශයෙන් කියකි නාම රූප පරිච්ඡේද ඥානෙ. ඊට පස්සේ මතුවෙන අරමුණ මතුවෙන ආරම්භයත් එක්ක බලන්න පුළුවන් වෙලාවට ඊට පස්සේ යෝගාවචරයට ඉඳ ලැබෙනවා. ආනාපානෙ එනේන වෙලාව මෙනෙහි කරනවා විතර නෙවෙයි ආනාවනේ පටන් ගන්න හැටි පේනවා. ප්‍රස්වාසෙ පටන් ගන්න හැටි පේනවා. ආස්වාසෙ පටන් ගන්න හැටි පේනවා. එතකොට යෝගාවචරයේදී ගැඹුරකට යනවා. ඊට පස්සේ යෝගාවචරයට ඒ විපස්සනා ඥාන પરම්පරාවේ ඒ නාම රූප පරිච්ඡේද පච්ඡේද නාම රූප පරිච්ඡේද කියන ඥාණයට පස්සේ මේ ප්‍රත්‍ය පරිග්‍රහ ඥානේ හැම දෙයකටම ආරම්භයක් තියෙනවා. කිසිම දෙයක් ගහින් එන්න gediyenna වගේ නෑ කියලා හැම දෙයකම මුල හොයන තැනට ගියාට පස්සේ සම්මසන ඥාන කියලා අවස්ථාවක් එනවා. මේ සාමාන්‍ය පුංචි අංශවල නෙවෙයි කැටිතිවල රිතිවල ඇතිවීම පැවතීම නැතිවීම පේන්න පටන් ගන්නවා. අන්න මෙතනදී තමයි යෝගාවචරය හිතන්නේ දැන් rahat වෙලයි කියලා. ඒක නිසා මහසිසාරද ස්වාමීන් වහන්සේ ලියන පොතේ ඒ සම්මසන ඥාන පරිච්ඡේදය ඉතාමත්ම ලොකුයි. ඒකදී කියලා තියෙනවා මෙතෙන්ට යනට යෝගාචර සෑහෙන තුරට භාවනා අල්ලගෙන ඉන්නේ. මේ භාවනාවට සමාජිකත්වයේ ලැබලා. හැබැයි මේ ලැබෙන පුංචි දේවල් අදි탁සීරට තෑමේ ප්‍රවණතාවයක් මෙතන තියෙනවා. ඒක හරියට වැඩි වියපත් වෙච්චි ගෑනු ළමයෙක් ගත්තොත් ඒ ළමයාගේ බලාපොරොත්තු එහෙම නැත්නම් ඒ ළමගේ තියෙන ආසාවල් ඒ වැඩි වියපත් වීමත් එක්කම පුදුමාකාර විදිහට දෙගුණ දෙගුණ වෙනවා. ඒක අපි කියන්නේ යා දැන් ලොකු ළමෙක්. පොඩි ළමයි සෙල්ලම් කරන වයසේ නෙමෙයි දැන් ඉන්නේ. ඊට වඩා බරපතලයි වැඩි. කොල්ලොන්ටත් ඔගන ඕල්ලන්ට ඇටෝම් දාන්නේ මොකුත් නැහුව දන්නෙත් නැහැ කොල්ලන්ට වෙනවා. කිල්ලන්න තමයි ඔක්කොම දෙල්ලන් තියෙන්නේ. ඒ වාගේ තමයි බාහනා වැඩි වෙපත් වෙනවා. පත් වෙච්චාම රසායනික ශරීරය වෙනස් වෙනවා. ඒ ළමයි කැමති උනත් නැති උනත් රසායනික ධාතය වෙනස් වුණාට පස්සේ ඒ යාගේ චක්‍ර කරකවෙන පටන් ගන්නවා. ඒ වගේ තමයි භාවනාවේදී මේ සම්මසන ඥාන මට්ටමට ගියාම තමයි කොයි එක ආවත් මාරු කරගෙන යන්න පුළුවන්. හැබැයි එතකොට තියෙන පුංචි අඩුපාඩුකමක් අදි탁සිරවටපත් වෙනවා. එයාට තේරෙන්න පටන් අර ගන්නවා මට අතීතයට පේනවායි කියලා. එයාට තේරෙන්න පටන් ගන්නවා මට මෙහෙම බැලුවොත් අනාගතේ පේයි. බලන්න පුළුවන්. මට මෙහෙම බැලුවොත් අරගේ හිත බලන්න පුළුවන්. උඹට මෙහෙම බැලුවොත් මට මේ මොකද්ද වෙන්නේ කියලා කියන්න පුළුවන් කියලා ඇත්ත තමයි වර්තමාන මොහොතේ යම් ප්‍රමාණයක යාට පිරිසුදුකමක් එනවා මෙයා ඒ වර්තමාන මොහොන අමතක කරලා අතීතේ බලන්න අනාගතේ බලන්න අනුන්ගේ හිත් බලන්න යන්න පටන් ගත්තොත් ඒ යෝගාවචරයේ ගමන පුදුමාකාර විදිහට පස්සට යනවා මෙන්න මේ ගැන කියනකොට මේ අටුවාචාරින් වහන්සේලා සඳහන් කළා තියෙනවා. මෙතනදී තමයි යෝගාවචරයට මේ ගමන තමයි මේ ගත්ත වැරදි තීන්දුව එහෙම නැත්නම් පටලවා ගැනීමල සාකි වෙන්න Tamanට ආලෝකය ඕන වෙලාවක තියෙනවා. ඥානීය තියෙනවා, ප්‍රීතිය තියෙනවා, පස්සද්ධිය තියෙන නිසා යෝගාවචරය අදි탁සේ රෝල්ට යන්න ඉඩ වැඩි. එයා හොඳට දැනගන්න ඕනේ කෙල්ල ලොකු වුණාට පස්සේ ගෙට ගන්න ඕනේ. පුරුසාන්තරයට යවන්න නරකයි. ඒක තමයි කුල ගෙදරක සිදුවෙන දේ. දැන් මේ කෙල්ල හැදුනේ කුලගියක නෙවෙයි නං බැල්ලියක් ලොකු වෙච්චාම මොකද වෙන්නේ? කවුරු හරි ඉන්නවද මේ බැල්ලිට මේ ගෙට කරන්න කවුරක්වත් නැහනේ. එච්චරයි. තිරිසන් ලෝකේ කියන්නේ ඒකයි. ඒ නිසා මේ කෙල්ල කොල්ල ඉඳ අපේ සිංහල ගම කතා තියෙන කොල්ල එන හැටි අරන කෙල්ල ගෙටකම් කියලා කතාවක් තියෙනවා. ඒ වගේ මේ භාවනා ලෝකේ වැඩි වියපත් වුණාට පස්සේ ඒ ඒ තරුණ කාන්තාව පුරුසාන්තරයට යවන්න නරකයි. ගුරුවරයා කියනවා ඕකම කරකට යන්න. ඕ මොනවම තුනත් ඉරියව්ව දිහා බලන්න. මොනම තුනත් ওই කොච්චර නිවන් කියලා හේතුවත් අභිඥා කියලා හේතුවත් අනුන්ගේ හිත් බලන්න පුළුවන් කිව්වත් බලපන් ඔබට ඉන්න ඉරියව බලන්න පුළුවන්ද කියලා. ඒකට මේ යෝගාවචරය හිතන යකෝ මෙච්චර මේ අභිඥා පහළලා තියදී මගේ ගුරුවරයා මාව මේ පිටිපත රිවර්ස් ගියර් එක දාන්න හදනවා. මේ ඩබල් ෆෝවර්ඩ් ෆාස්ට් ෆෝවර්ඩ් දාලා යන්න ඕනේ වෙලාවනේ. අන්න එතන තමයි කලබල වෙන්නත් එපා, නතර වෙන්නත් එපා, ගානට රත් වෙච්ච බටර් පීහකින් බටර් කපන්නා වගේ මේක කාගෙන බහින එක පැවිද්දකති කියලා තියෙනවා ගුරුවරයාට අරින්න එපා ගුරුවරයාත් එක්ක ඉඳලා බේරගනින් කියලා. ඉතින් දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා ගුරුවරෙක් නැතුව මේක කරන්න බැරිද? එහෙම නැත්නම් පොත්පත් වලින් කරන්න බැරිද කියලා. ඒ වගේ මෙතෙන්ට යනකම් මේ යෝගාවචරය යන්න මොනතරම් පිනක් තියෙනවද? මෙතනින් එහාට තියෙන මේ කඩින් පරීක්ෂණය මේ භව ඕගය බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඉස්සලා එක්කෙනෙකුටවත් යන්න බැරි වුණා. ආලාර කාලාම හිටියා උද්දකාරාම පුත්‍ර හිටියා සංජේ හිටියා ඒ ඔක්කොම ලඛාමේ 100ක් මතරලා හිටියා ඒ කටි රූප ලෝකේ අරූප ලෝකේ හිස්සලා හිර වෙලා හිටියා මිනිස්යන්ගේ තියෙන හොඳ හෝ නරක හෝ ඒ කාම ලෝකේ හිර වෙච්චත්තන්ට වැඩිය රූප ලෝකේ අරූප ලෝකේ හිර වෙච්චත්තන්ට වඳිනවා එතකොට මේ මිනිස්සු තව උඩ යනවා හැබැයි එක්කෙනෙක් නිවන් දැකලා නැහැ එක්කෙනෙක් භවයෙන් ගැලවිලා නැහැ ඉතින් එතකොට මුළු ලෝකෙම ඉන්න පිස්සන් කොටුවකනේ අන්ධ પરම්පරාව වෙන. මෙන්න මේ පිස්සන් කොටර තමයි බුදුරජාණන්සේ පහළලා කිව්වේ කාම ලෝකේ ඉන්න මිනිස්සු තිරිසන්නු වගේ. ඒක ඇතහැලා රූප ලෝකේ ගත්තාම කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ. ඒක ඇතහැලා අරූප ලෝකෙට ගියාට පස්සේ උඹ දැන් එන්න එන කෙලෙස් අඩුයි. හැබැයි තාම අහුවෙලා ඉන්නේ. ඒ නිසා හැම වෙලාවකදීම යන පාර හරිත බලන්න නිතරම උතුරු කට්ට බලපං. නිතරම උතුරුතරුව බලපං පාර දන්නේ නැතුව ගියොත් ඔය හම්බෙන හම්බෙන හැම එකකදීම වන්මත් කරන ගතියක් තියෙනවා. අන්නේ මන්මත් කරන ගතිය එන්න නැතුව රැකීමට කියනවා අහිංසක වෙන්න කියලා. ඒක අමාරුයි. ඒක අමාරුයි. ওই කොයි දේ ආවත් එන්න එන්න එන්න ගෝයන් කරලට කිරිවදින්න කිරිවදින්න ගෝයන් කරලා බීමට නැමෙන්නේ. එන්න එන්න උණ ගහ උඩට යන්න යන්න ඔළුව පාත් කර ගන්නවා වගේ මේ ශාසනය විතරක් මේ ආලෝක පහළ වෙන්න පහළ වෙන්න ඥාන පහළ වෙන්න පහළ වෙන්න ප්‍රීති පහළ වෙන්න පහළ වෙන්න ඕපාස පහළ වෙන්න පහළ වෙන්න සතිය බලවත් වෙන්න වෙන්න වීරිය වැඩෙන්න වැඩෙන්න උපේක්ෂාව වැඩෙන්න වැඩෙන්න එයා දැනගන්නවා දැන් මම ගෙට වෙච්ච ගෙට වෙන්න ඕනේ ලොකු වෙච්ච කෙල්ලෙක් වාගේ පුරුසාන්තරයට යන්න නරකයි අරසා වෙන්න ඒ ටික නොලැබුණොත් වැඩි වියපත් වෙච්ච ගමන් පුරුසාන්තරයට ගිය ලදරියකට වෙන දේ සිද්ධ වෙනවා. පුරුෂයන්ගෙන් බලාපොරොත්තු වෙන්න අනුකම්පාව. ආහනේ වෙලා ඒක රකින්නයි අපිට මේ බුද්ධ ශාසනයක් හම්බ වෙලා. ඒ මුල් මුල් දක්ෂකම් ටික අපිට අතර දෙන ඔබට සතිය තියෙනවා දැන් හරි. අරමුණේ තියාගෙන ඉන්න පුළුවන් හරි. සක්මන් කරන්නත් පුළුවන් හරි. මෙහෙම කරගෙන කරගෙන යනකොට මෙන්න මෙව දීලා බලනවා මියාක කනවද කියලා. මම දෙන්නම් පුංචි උපමා කතාවක්. ඔයගොල්ලෝ අහලා තියෙන උපමා කතාවක්. එතකොට තේරෙයි මේ භාවනාව හරියනවා කියන්නේ වරදිනවා වරදිනවා කියන්නේ හරියනවා කියන එක තේරෙයි. අහලා ඇති පුංචි කාලේ මම කියවලා තියෙන කතාවක් මම මේ කියන්නේ යාළුවෝ දෙන්නෙක් නෑ. මිනිස්සෙක් කැලේකට වැදිලා ගඟක් අයිනේ පරණ පොරෝ ගෙඩියකින් දර කපනවා. ඒ මනසට තියෙන ඔච්චර රසාව. ඔය පොරෝ ගෙඩිය විතරයි තියෙන එක බූදලේ දර කප කපා ඉඳදී පොරෝ අත ගැසිලා විසිලා ගිල ගඟට වැටෙනවා. මේ මනුස්සයා පීනන්න දන්නෙත් නැහැ. ඒ මනුස්සයා දැනගන්නවා දැන් ඉතින් බිස්නස් එකක් ඉවරයි. ඔක්කොම ඉවරයි මනුස්සයා ඉසాత බැඳගෙන අඬනවා. අයියෝ මං වගේ මේ අසරණ මිනිස්සුෙකුට වෙන්න ඕන දෙයක් දුන්නේ මට දැන් ගඟට බහින්නත් නැහැ ගෙදර ගියාම ගෑනුගෙන් බේරිකට බේරන්න දෙයක්වත් බේරෙන්න බෑ කාණ්ඩ දෙයක්වත් නැහැ දරත් නැහැ කියලා අඬනකොට ගහකෙටු රුක්ෂ දේවතාවෙක් මගියෙක් විදිහට වගේ පෙනී ඉඳලා අහන මොකද මිනිස්සු අඬන්නේ කියලා අනේ ඉතින් මොනව කරන්නද අප්පා මට තිබුණේ එකම කැටි කැටි පොරොවක් ඒකෙන් දර ගහ කපාන ගිහිල්ලා විකුණන ජීවත් වෙන්නේ ගියේ පොරොවිසෙලා ළඟට වැටුණා කියලා. අයියෝ ඔයාලා බැරිද වෙන්නන්නේ කියලා. බෑණි අප්පා. මං එනම් බැලලා බලන්නද කියලා ගිහිල්ලා රත්තරන් පොරොවක් ගෙනල්ලා අතර දෙනවා. අර මිනිසයා කියනවා පිස්සු කතා කරන දෝය තමුටේ පිස්සු රත්තරන් පොරවලුනේ දර බලනවා මේක නෙවෙයි මගේ මට එපා මේක මං ගෙනාවේ පරණ පොරවක් මේක මොන මේක මොන කරන්නේ කියලා ඒතර දෙයියෝ දැනගන්නවා මේ මනසේ අහිංස අහිංසක මිනිහන්නේ මිනිහට ඕන කරලා දෙන්න යකඩ පොරව. ඊට පස්සේ කියලා රිදී පොරවක් ගෙනන. තමුසෙට දැන් කිව්වම තේරෙන්නේ නැද්ද ඔය රිදී පොරවලනේ දර බලන්න බලුව නැහැ. මිනිහා දිගට මඩනවා. එතකොට දෙයයන්න්ස කියලා හරියට අර මිනිහගෙන ඇති වෙච්ච අර පොරෝ ගැටිය මලකට කාපගෙන දිව අර මනසට පුදුම සතුටක් එනවා. අයියෝ යානම් ඇත්තටම දක්ෂ වේණුකාරයේ කණේ අද ගෑණිකෙන් බේරෙන එක හරි බේරෙන්න පුළුවන් දරණක් නැහැ. දැන් නැත්තම් ගෙදර කියලා ගෑණිකෙන් බේරෙන්න හම්බෙන්නේ නැහැ කියලා ස්තුති කරනකොට දෙයයන්න්සට තේරෙනවා. මනස කොච්චර අහිංසකද කියලා. මිනට දර බිස්නස් එක ඇර රත්තරන් ඕනෙත් නැ රිදි ඕනෙත් ඒ නිසා මේ තුනම ගනින් කියලා. මේක හීන රුක්ත දේවතාව තමයි මම කියලා පොරෝ තුනම දෙනවා. මීයකා ගෙදර ගිහිල්ල ඉවරලා ගමේ මිනිසුන්ට කියනවා මරු මගුලක් නෙවුනේ පොළො නැතිච්ච එක හොඳට හිටියා මචං. අන්නර ගහළඟ අන්න තෙන්න ගිහිල්ලා ගියාම එතන රුක්ත දේවතාව හරිම අනුකම්පයි කියලා. ගමේ ඉන්න කට්ට කයිරා ටිකේ හිතා ගන්නවා රුක්ෂ දේවතාවට දෙඤ්ඤම් වැඩක් කියලා මිනිහත් පොරෝ කෙටියක් ඉල්ල ගන්න ණයට උදාර පලන එකේ නෙවෙයි. ඌ ගිහිල්ලා අර ගහනම කොට කොට ඉඳලා ගඟට විස කරනවා පොරෝ. අර විදිහ අරු ගියපු තාලට අඬනවා. ඌ කියලා දෙනවා අඬ මේ අඬාවෝ ගන්න හැටි. අඬන දුර අර වගේම දෙයියෙක් ඇවිල්ලා කියන මොකද කියලා අනේ බලන්නකො කියලා අර කියාවු තාලේ කියන රත්තරන් පොරව දෙනවා දෙනකොටම ගන්නවා. ඉවරයි. දෙයියෝ දැනගන්න මොකක්ද ඇයි කියලා. කියන උඹට මාව රවට්ටන්න හම්බ වෙන්නේ නැහැ. මෙතෙන්ම ආපු කරන මිනිසයා ඌ රත්තරන් පරෝදිනවට ගත්තේ නැහැ. අහිංසක නිසා. ඍජි පරෝදුන ගත්තේ කවුද අකමැති රත්තරන් පරෝඩ? කවුද අකමැති ඍජි වුණාත් මේ මිනිසයා ඉල්ලන්නේ මගේ නැති වෙච්ච යකඩ පරෝ කෙටිය. ඒ මිනිහ ප්‍රායෝගික මිනිහෙක්. ඒ වගේ මේ භාවනා කරන යනකොට මේ ආලෝකය දෙනකොටම ඇල්ලුවනේ කන්න දෙයක් ගහලා දෙයියෝ යනවා යන්න අරුවට අර ගෙනිච්ච ණයට ගෙනිච්ච යකඩ පොරුවක් නැහැ. gederෙන්න වෙන්නේ ලැජ්ජාවටපත් වෙනවා. නිසා භාවනා කරන්න යනකොට නිවනෙන් මෙපිට හම්බෙන හැම දෙයක්ම අසුචි තරංගව සලකන්න එපා. මොන ඥාන ලැබුණත් මොන අභිඥා ලැබුණත් මොන ආලෝක ලැබුණත් මොන ප්‍රීතිපස්සද්දි ලැබුණත් මේ පාරේ යනකොට තියෙන හැතැම්ම කණු තමයි. නමුත් හැතැම්ම කණුලක වැඳ වැඳ ඉන්න යන්න එපා. නැත්නම් කනුව ළඟ මල්ටි තියා වැඳ වැඳ ඉන්නව කවදාවත් ගමනක් යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන යෝගාවචර දැනගන්න ඕනේ යෝගාවචර කියන්නේ මොනතරම් වටින පුද්ගලයෙක්ද? මේ පොඩ්ඩක් හම්බෙන ආලෝකයකට මේ පොඩ්ඩක් හම්බෙන ප්‍රීතියට පස්සද්ධියකට මෙච්චර නටන්න ගත්තොත් ඌට කවදාකවත් නිවනට යන්න හම්බ වෙන්නේ ඒක නිසා මේ කාමෝගේ අයින් කරපු කෙනාට විතරයි මතක තියාගන්න භවෝග ප්‍රශ්න මතුවේ. මම නැවතත් කියනවා කාමෝගයේ ඉක්මවපෝ දක්ෂ යෝගාවචර විතරයි භවෝගය කියන මේ කරදරේ හම්බ වෙන්නේ. ඒකට කියනවා ධම්මොද්දච්ච කියලා ධර්මයෙන්ම ඇති කරනවා අභියෝගතා පරීක්ෂණය. දීපු ගමන් කෑවොත්තර රත්තරන් පරෝ දෙනකොටම ඇල්ලුවා වගේ ඉතින් දෙයියෝ කියනවා මේක අහිංසකෙක් නෙවෙයි මේක මේ දෙයියෝ පච කරන්න ආව එකනේ. ඒ කෙනාට වගතුවක් නෑ. ඒ නිසා අඬන්න යම් තාක් Tamande ඉරියව්ව පලා ගන්න පුළුවන් තාක්කල්. යම් තාක් තමයි පටන් ගත්ත අරමුණ පේන තාක්කල්. නමුත් අර ප්‍රශ්න ආපු එකනා වගේ මේ විවේකියාවට පස්සේ හැම වෙලාවෙම ආනාපානට ගන්න කියන එක නෙවෙයි මේ අදහස් කරන්නේ සැක නම් පමනක්. බය නම් පමනක්. අනිත්‍ය නම් පමනක් මූල කර්මස්ථානයේ තියාගන්න උරගලවාගේ. ඉරියව්ව තියාගන්න උරගලවාගේ. ඒකල යන්න හරි. යම් වෙලාවක තමයි දන්නවා මේ භාවනාවෙන් පහළ වෙච්ච ආලෝකයක් කියලා බය වෙන්න එපා. ඒක නැති කරන්න යන්නත් එපා. ආනාපානට එන්නත් එපා. ඕක ගණන් ගන්නත් එපා. එතකොට යාට දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති නැත්තම් චක්කු මාසේ අතාන්දෝ වගේ ආලෝකයේ දැකට පොට්ටෙක් වගේ හිටපන්. දැකීම දැකීම පමණින් නැත කරපන්. ඔය ආලෝකේ හම්බුනා කියලා උඩ දාන්න යන්න එපා. එතකොට ඕභාසයේ මේ මේ ඥාන පහළේ පුදුමාකාර පලිඟුවක් කරා දකින්න වගේ පිරිසුදුකම් හම්බ වෙනවා. හරි හරි. ඔට ඉච්චර නටන්න ඕනේ. ඒක තියේදි බලන්න මට මූල කර්මත්තානේ පේනවද කියලා. උරගාලා බලන්න ඕන. ඒක තියේදි බලන්න මං ඉඳගෙන ඉන්නේ කියලා දන්නවනම් එහෙනම් ඒක මහත් මුල්තන දෙන්නේ නැතුව අර නියම තන දීපු ගමන් එයා මට කුක් එක් වගේ උදව් කරනවා. මුල්තන දීපු ගමන් මම හුක් වෙන්නුනා එයාට. කතා දෙකක් නැහැ. කතා දෙකක් නැහැ උට නිසි තැන දෙනවා මිසක් මුල් තැන දෙන්න එපා. දීපු ගමන් එයා අපිව පාලනය කරන්න හදනවා. ඒ නිසා මේ ඒ දස උපක්ලේශ තියෙනව ඔක්කොම යෝගාවචර ඉතාම කැමැති දේවල්. ඕපාසය ගත්තත් ඥානය ගත්තත් පීති ගත්තත් පස්සද්ධි ගත්තත් සතිය ගත්තත් උපේක්ඛාව ගත්තත් ඔක්කොම කැමැති දේවල්. නමුත් මේ සෑම දෙයක්ම පොල්ලට ලොකු වළංගුනොත් එහෙනම් භාවනා ඉවරයි. ආදෙන් එන්නේ හේතුඵල ධර්මයක් ඇතුව මම ඉන්නේ මූල කර්මත්තා නැත් එක මම මගේ යකඩ පොරව හම්බ වෙනකන් මං අඬනවා. මෙන්න මේක හරීම අමාරුයි යෝගාවචරින්ට කියලා දෙන්න. බෑ කියලා නම් කියන්න බෑ. සමහරු මේක අල්ල ගන්නවා. ඉතින් මේකට හේතු ඕනටදී ඉක්මන් වෙන්න යන්නත් එපා. ඕනටදී සීතල වෙලා ගිලෙන්න යන්නත් එපා. මේ ඇතුළත පහළ වෙන දේවල් අනිවාර්යයෙන්ම කොහොල් ලැබබා වගේ ගහවතන අහුවෙනවා. ඒ නිසා ඒක එතන හිටපු දාවයි. මට ආලෝකයක් පහළ වුණා ප්‍රීතිත් පහළ වුණා පස්සද්ධිත් පහළ වුණා මට ඒව ඔක්කොම උනේ මේ මූල කර්මස්ථානේ මේ මූල කර්මස්ථානේ අමතක කිරීමේ සාපේ වෙන්න දෙන්න එපා. ඒක කියනවා ඉස්සලාපු කණතියෙදී පස්සේ ආපු අඟ ලොකු කරගන්න එපයි කියලා අපේ මේ සාමාන්‍ය ගමේ කතාවක් තියෙනවා. ඉස්සලාපු කණටදී පස්සේ ආපු අඟ ලොකු කරගන්න එපා. ඒත් එක්කම තියෙනවා අඟ ලොකු කරගත් එක අඟේ ඉඳලා කන කනවා. ওই දෙකම භාවනාදී සිද්ධ වෙනවා. අන්න එතනදී පේනවා මම මේ භාවනා කරන මේ රට්ටුණ්ඩ කියා පාණ්ඩද එහෙම නැත්නම් අනිත් අයට නැති දේවල් ඉද මේව සත්‍යම් මෝකපඤ්ඤා කියලා මම දැක්කපු එක විතරයි අත්ත ඕක බොරු මට විතරයි හරිය උඹලට නෑ කියා ගන්න මේ මාන්නක්කාරයක් ගහපාදීමක්ද මේ වගේ ලාමක අදහස් වලින් ගියොත් බුදුරජාන්සේ ඉඳා බුදුරජාන්සේ නෙවෙයි ධර්මයේ ඉඳා කියලා දෙනවා දීපුවාම කාලා නැහිනෝ. ඌ දන්නේ සීමාව කාලා නැහින නිසා. ඒ නිසා මේවා භාවනාවේ අනිවාර්යයෙන්ම ලැබෙන. ඔක්කොටම හැම එකම ලැබෙන්නේ නැහැ. යම් යම් මේ දක්ෂකම් හම්බ වෙනවා. මේ මේ අතිරේක ලාභ කියලා කියන්නේ. එහෙම නැත්නම් මේවා මේ භාවනා මේ භාවනාදී හම්බ වෙන මේ බයි ප්‍රොඩක්ට්ස් නැත්නම් බල මූලික නිෂ්පාදනයේ හම්බ වෙන අතුරු ඵල වගේ. උගව දෙනකොට මේ අතුරු ඵලය ලැබිච්චාම ඒක හසුරව ගන්න දන්නේ ඒකේ නම මේ භව රාග වෙනුවට කාම රාග වෙනුවට භව රාගෙ බැඳෙනවා. ඉතින් කතා කරන භාෂාවෙන් තේනවා කට දෙවැත්තෙන් කියලා වැක්කිරෙනවා. මේ තණ්හාව ඇති කරන ඇති වෙච්ච ආලෝකය. මූල කර්මත්තානේ අමතක කරන තරමට. තණ්හාව ඇති කරන මේ ඇතිවෙච්ච ඥාණයට මූල කර්මස්ථානේ අමතක කරන මට්ටමට. තණ්හාව ඇති කරන මේ දකෝ ප්‍රීතියට මූල කර්මස්ථානේ අමතක කරන මට්ටමට. පස්සද්ධියට ආන්න මේ ටික ලැබෙනකොටම සීයලව ගන්න පුළුවන් වුණොත් මට මේ සියල්ලම ලැබුණේ මූල කර්මස්ථානයේ අසුර කිරීම නිසා. එනිසා මේ ලැබීම නිසා මූල කර්මස්ථානෙට මම නිග්‍රහ නොකරමි. මූල කර්මත්තනම ඉස්සරහින් තියා ගන්නවා කියන මිස හැම වෙලාවෙම මූල කර්මත්තනේ ඉන්න ඕනේ කියන එකක් නෙවෙයි මෙතන කියවෙන්නේ. එහෙම කිව්වට මම දන්නේ තේරෙනවද කියලා යම්ම වෙලාවක මේ භාවනාවේදී හරියන තැනක් ඇවිල්ලා නැත්නම් අතිරේක ලාභ ලැබෙනකොට ඒක උරගා බලන්න ඕන නම් මේක ඇත්තක්ද බොරුවක්ද මම මේකට අහුවෙලාද නැත්නම් ඒක මට අහුවෙලාද කියලා අපිට තියෙන උරගල තමයි මූල කර්මස්ථානය. අපිට තියෙන උරගල තමයි ඉන්නේ ඉරියව්ව. ඒක නිසා සතිපට්ඨානදී මේ කය කමඨහනකුත් වෙනවා සතිපට්ඨානේ උරගලකුත් වෙනවා. ඒ භාවනා කරන එකනට විතරයි අනික් කෙනාට මේ කය කාමයේ වඩන යන්ත්‍රයක් වෙනවා. උපක්‍රමයක් වෙනවා. තමනුත් කාමේ වඩනවා, අනුමුත් කාමේ වඩනවා. ඒක නිසා මේ ඕඝ තරණයේදී කාමෝගේ තරණය කරපු නැත්නම් අපි කෝ ගිහිගේ අතෑරපු අයට ওই ගිහිගේ ඉන්න අය නොදන්න බරපතල අභියෝගතා පරීක්ෂණ වගේ දේ. හැබැයි ඔක්කොම හුරතල්. ඒ ඔක්කොම විනෝදාංශ පාර දන්නේ කරන්නේ. පාර දන්නේ නැත්නම් එයා එතනම කරකැවෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා යෝගාවචරයා තමන් අතෑරපු කාම භවය අතහැරූ මේ ඕලාරික ආහාර නැත්නම් ආමිෂය හැම වෙලාවෙම මතක තියාගන්න මේට පස්සේ අපිට මේ ලාමක දෙයකට ආඩම්බර වෙන්න මේ ලාමක දෙයකට දෙයක් නිසා මගේ මේ අහිංසක પરමාර්ථය නැති කරගන්න නැතිව යෝගාවචරකම රැක ගන්නවා කියන එකට බුදුරජාණන්සේ පාර පෙන්වුවා විතරක් නෙමෙයි ආදර්ශයක් වුණා බුදුරජාණන්සේ අවුරුදු 45ක ආදර්ශයක් වුණා. කවදාකවත් බුදුරජාණන්සේ මම දෙයියෙක් ප්‍රඥෙක් කාන්දර්පෙක් කියන මම මිනිස්සෙක්. මේ සුවිශේෂ බලතල මොකක්වත් ඕනේ මේ manussකම විතරයි ඕනේ කරන්නේ. ඒ නිසා යෝගාවචරයා ඉදිරියට යන්න යන්න මේ ඔක්කොම ලැබිය යුතු අනුන් පතන දේවල් ඔක්කොමත් ලැබිලා ඒ ඔක්කොම ಗುಣ ටික වහගෙන ඒ ඔක්කොම ಗುಣ වසං කරගෙන ජීවත් වෙන නිසා ලොකු ස්වාමීන් වහන්සේ නිතරම කියන දෙයක් තමයි යෝගාවචරයට මිනිස්සුયો වඳිනවට වැඩිය දෙයියෝ වඳිනවා. මේ තරම් ලාභයට සත්කාරයට සම්මානයකට සිලෝකයට ජඩකම් කරන මේ ලෝකයේ සියලු ගුණ වඩමින් නමුත් කිසිසේත්ම කැපිපේන්ට් හදන්නේ නැතුව කිසිසේත්ම ඒක මාන්නයට හේතුවක් කරගන්න නැතුව තව තවත් ගුණ වඩන්න පෙළඹෙන කෙනා දෙයියෝ අඳිනවලු දෙයියන්ට ඉස්සෙල්ලා බ්‍රහ්මයේ වඳිනවලු මේ ශාසනයක විතරක් දකින්න පුළුවන් මහිමයක් මේකේ තියෙන. ඒ අනුව තමයි අපිට මේ 2600ක් මේ පණිවිඩය ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැතු මේ සෝබන කාර්යෝ. මේ ගිජ්ජෝලන කට්ටිය, කොදු දාන කට්ටියත් එක්ක නෙවෙයි. ඒක නිසා අපි මේ මහසීතයඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා. අපි ආසාවෙන් බලාපොරොත්තු වෙන රකින්න බලාපොරොත්තු වෙන මේ ශාසනයේ තියෙන රුවන්වැලි සෑයවත්, ගාන්ටාරයකවත්, කොඩියකවත් ගිජ්ජියක නෙවෙයි. මේ කාමෝග භවෝග හරියට දැනගෙන භාවනා කරන මනසගේ පපුයි. ඒක තමයි ධාතු මන්දිරේ. ඒක තමයි රහතන් වහන්සේලා වැඩ ඉන තැන. ඒ නිසා හැම වෙලාවෙම බලන්න ඕනේ වාසියක් ආවත් පාඩුවක් ආවත් මූල කර්මස්ථානට සාපේක්ෂව මට කොහොමද ඒක බලපාන්නේ? ඒ වාසිය ආවත් පාඩුව ආවත් මට ඇස් බැල්මක දුර මූල කර්මස්ථාන නැත්තම් ඉරියව්ව තියෙනවා නම් එයාට නිතරම ධර්ම ආරක්ෂාව තියෙනවා. ත්‍රිවිධ රත්නේ ආරක්ෂාව තියෙන. ඒ නිසා අපි ඒක රකින්නවා නම් ඒක අපිව රකින්න. අපි නිතරම සතිය ආරක්ෂා කරනවා නම් සතියෙන් අපි ආරක්ෂා වෙනවා. එතකොට මේ කාමෝග භවෝග කියන එක සාසනයක් තියෙන කාලේ අසුවිරු ඥාන ඇති කෙනාට එයා දන්නවා මෙතෙන්ට යනකොට මේ බෝක්කුව හම්බ වෙනවා. මෙතෙන්ට යනකොට මේ හන්දිය හම්බ වෙනවා. මෙතෙන්ට යනකොට මේ ගහ හම්බ වෙනවා. ඒ එකකටවත් අහුවේ නැතු කෙලින් ඵලයන්. පාරම ගාරින්න එපා. ඒ බුරුමේ සරල භාෂාවෙන් කියනවා පාර කෙලවර ගම පාර තියෙනකම් ඵලයන්. ඔය අතරමඟ තියෙන කොතන නතර වුණත් ඒ හැම එකක්ම අටවල තියෙන ගමන බාධා කරන්න. ඒ නිසා පේන දේවල් කොච්චර දෝ තියෙන්න පුළුවන්. නමුත් බුදු ජානසෙත් කියලා තියෙනවා නිතරම මූල කර්මත්තානේ උරගාමෙන් දිගට යන්න කියලා. යන්න යන්න යන්න ඕනේ හට ගන්න දෙයක් නැති වෙන සුළුයි. වේදනාවක් හටගත්තොත් උක නැති වෙන සුළුයි. ඕකට තරංග ගන්න එපා. ඕකට සැලසුම් හදන්න එපා. ඕක පණදි පිහිටවන්න එපා. ඕනේ සංඥාවක් ආවත් උක නැති වෙන සුළුයි. මොන සංස්කාරයක් ඔබ කරලා මොන නිෂ්පාදනයක් ඔබ කරත් ඒක නැති වෙන සුළුයි. මොන විඥානයක් ආවත් නැති වෙන සුළුයි නිසා ඇතිවීම බල සතුට වෙන්න එපා. උක නැති වෙනවත් බලන්න. බලන්න ගියාට පස්සේ අපි අපි එතන අහුවෙන්නේ නැතුව එතන අපි වංගු කරකැවි ඉන්නේ නැතුව ඍජු පාරකට වැටෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා මේ වංචනික ගති, ෂට ගති මායාවී ගති තියෙනකන් ඒ මනසට හම්බෙන හැම ලාභයක්ම ඒ මනසට කොක්කක් වෙනවා. ඒ මනසට තීරණේ එක හසුරුවා ගන්න. වංචනික ගති, ෂට ගති, මායාවී ගති නැත්තම් කියනවා අහිංසක ගති ඇති මනුස්සයද මොනවා දුන්නත් එයා මම තමන්ගේ යකඩ පොරව හම්බ වෙනකන් ඔය කොච්චර රත්තරන් පොරව දුන්නත්, කොච්චර රීදී පොරව දුන්නත් ඒවට අහුවෙන්නේ නැහැ. ඒ මොකද එයාගේ අහිංසකකම. එයා මේ රත්තරන් උර ගාලා බලන රත්තරන් වැඩ කරපු මිනිසෙකුත් නෙවෙයි. ඍජු උර ගාලා බලලා කොච්චරද කියන්න ඕනේ. එයා දන්නව වැඩේ වෙන්නේ මගේ යකඩ පොරොවේ. ලැබෙනකන් අරනවා කියන එකයි තියෙන්නේ. ඒක නිසා මේ භාවනා ගමනට මොනම ඥානයක්වත් අවශ්‍ය නැහැ. manussකම නම් අත්‍යවශ්‍යයි. වැඩි හිටි බාලමහලු මොකක්වත් බලපාන්නේ නැහැ. පැවිදි උපවිදි මොකක්වත් බලපාන්නේ නැහැ. මොකද ඒක ඕනෙම එකක් අරියාතුරේ හිටින්න පුළුවන්. මාන්නේ වැඩි වෙන්නේ හිටින්න පුළුවන්. තණ්හා වැඩි වෙන්න හිටින්න පුළුවන්. දෘෂ්ටි වැඩි වෙන්න හිටින්න පුළුවන්. හැබැයි ඒක දන්නවනම් එයාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේවා උපයන්න ඕනේ. අපි කියන ඥාන උපයන්න ඕනේ. පැවිදි වෙන්න ඕනේ. ඔක්කොම ලබල ඒවා කුක්කෝ වගේ. කීකරු කරගෙන වශී කරගෙන තියාගෙන මිසක් ඒවට යටත් නොවි ජීවත් වීම සඳහා ප්‍රහාණය කළ යුතු දෙයි. මේ ගමනේදී මේ මේ දේ ගන්න මේ ආහාර ටික ගන්නකොට මෙන්න මේ විස ටික කපලා පාවිච්චි කරන්න. එහෙම නැත්නම් මේ ආහාරය නිසා අපි නොදන්න ඔය බේසජ්‍ය සමුට්ඨිත රෝග කියලා જાතියක් තියෙන. බෙහෙතින් හටගත්තට ඉදී. ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් කියලා කියනවා මේකට. හරි භයානකයි. මේ හතර ආහාර වර්ගයේ බෙහෙත් වගේ. ඒව ගන්නකොට ඒක පසු ප්‍රතිඵල වගේක් තියෙනවා. එහෙම නැත්නම් සයිඩ් ඉෆෙක්ට්ස් යාතියක් තියෙනවා. ඒ ටික දන්නේ නැති වුණොත් එහෙම අන්තිමට ඒක එකතු වෙච්චාම ඒකම ලෙඩක් වෙන නිසා බුදුරජාණන් වහන්සේ ඔය පෙන්ලා දීලා තියෙනවා පාවිච්චි කරන්න. විෂ කපලා පාවිච්චි කරන්න ඒකට වෙනම කෝකියෙක් ගෙනියන්න බෑ. ඒකට වෙනම චෙෆ් කෙනෙක් ගෙනියන්න බෑ. ඒකට බුදුහාමුදුරු වෙන්නෙත් නෑ. මේ ගන්න ගන්න වෙලාවේ ඒකේ අනවශ්‍ය ටික අයින් කර ගන්න දන්නේ නැත්නම් මෙතන මොකද්දෝ යටිපහුවීමක් කරන නිසා හැම වෙලාවෙම මේ මොන නිකන් සාමාන්‍ය භාවනා උපදේශයක් කමඨාණක් වශයෙන් කියනවනම් තමයි දුක් කරදරයක් ආවත් සැපක් ආවත් ඒ දුක හා සැප මැද මූල කර්මස්ථානට තියෙන සම්බන්ධතාවයේ බැලීමෙන් තමයි අපි ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා දැනගන්නේ. මූල කර්මස්ථානයේ ආරස්සා කිරීමෙන් තමයි අපිට ආරස්සාව සලසගන්නේ. මූල කර්මස්ථානයේ උරගා බැලීමෙන් තමයි Taman Tamanටම ගුරුවරයා වෙන්නේ. ඒ නිසා මූල කර්මස්ථානයේ තියෙන සුවිශේෂී ගුණ තේරුම් අරගෙන එnde end end එක අදාහගත්තොත් ඒ මූල කර්මත්තන්ට යෑමේ සරල අහිංසක භාවය හරහා ප්‍රහාණය කළ යුතු ධර්ම ඒකෙම ප්‍රහාණය වෙනවා. ඒකට වෙනම ආයුධ හදන්න ඕන කමන්නේ. ඒ කටයුත්ත වෙන නිසා භාවනදී විචිත්‍රතාවෙන් දරින්න. කොයි දෙයක් වෙන්න ඕන මොකක්වත් ගන්න දෙයක් නැහැ. කොයි එක ආවත් Tamange අහිංසක අරමුණ නැත්නම් ඒ සඳහා පාවිච්චි කරන මේ මේ දිරච්ච පොරෝ කෙටිය නැත්නම් මේ මූල කර්මත්තානේ ඒක ලැබෙනකන් අඬන්න කතාව දන්නවනම් ඒ අහිංසකකම අපට අවශ්‍ය කරන්නා වූ දේවල් ලබලා දෙනවා. ඉතින් මම මෙතනින් අද දවසේ ධර්ම දේශනාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ශිරුම දෙනා තීරුම් අරගන්න මේ ගමනේදී තියෙන මේ දේවල් බුදුහාමුදුරේ ඇඳලා ලකුණු කරලා සිතියම් කරලා තියෙන නිසා සාරිපුත්තාදී මහා ස්වාමීන් වහන්සේලා අපිට ඒව මතක් කරලා දෙන නිසා අපේ අතින් වෙච්ච කිසිම වැරද්දක් වැරද්දක් වෙන්නේ නැහැ. මොකද ඒක සුත්තම ඥානෙ තියෙන නිසා. වැරදි වුණාට පස්සේ හරි ඒක අල්ලගත්තොත් ලොකු පිම්මක් පයින්නවා. ඒ නිසා අපි මේ වැරදි කරලම ඒ වැරද්ද වැරද්ද වශයෙන් දැනගන්නවා විතර සාසනයක් නෑ. ඒ නිසා කවුරුත් හිතන්න එපා වැරදි නොකර ඉස්සරහට යන්න පුළුවන් මේ කියලා. ඩබල් ප්‍රොමෝෂන් නෑ මේ සාසනේ. ඒ නිසා වැරද්ද වුණාට පස්සේ අපි සබ්‍රක්‍මචාරින් වහන්සලත් එක්ක අපි වැරද්ද බෙදා ගන්නකොට නොකරපු යත්තන්ටත් ඒක නොකරම බේරෙන්න පුළුවන් තරක් හම්බ වෙනවා. කරපු කෙනාටත් අහිංසකම කියාපෑමක් වෙනවා. ධර්මයේ අලුත් වීමක් වෙනවා. ඒ වගේම හැකි සංඥාව මතුවෙනේ අපි ඒ තියෙන ප්‍රහාණය කළ යුතු දේවල් හම්බු වෙච්චාම ක්‍රියා කළ ආකාරයේ සායක ප්‍රහාණය වෙන හැටි ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් කිරීමම නැත්නම් කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීමම යෝගාවචරගේ ආයුධ පණ්ඩරිත බීමක් වගේ තමයි. තීක්ෂණ භාවයටපත් කිරීමක් වෙනවා. එසේම වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.